තයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මයේ දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ නව ධම්මා දුප්පටි විජ්ජා නව නානත්තාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ විදිහට භවන වැඩමුළුවකට සම්බන්ධ වෙනකොට ඒක අපි දන්නවා අපි ඊටාම අමාරුවෙන් උපයාස අපයා ගන්න දවස්තාවක් කියලා විශේෂයෙන්ම මේ වාසික වැඩසටහන විශේෂයෙන්ම මේ වගේ දිග කාලයක් තවත් 10ක් එක දිගට තාමත්ම අමාරුයි අපි ගත කරන ජීවිතවල හැටියට වෙන් කරලා ගන්න. ඉතින් ඒ සඳහා එක එකනා දරපු ප්‍රයත්න එක එකනා සීපත් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ ඔක්කොම ප්‍රයත්නවල ප්‍රයත්න සාර්ථකත්වයක් වශයෙන් එක වහලයකට එකතු වෙලා එකම භාවනා කරන කණ්ඩායමක් වශයෙන් ඊගාව පියවරට සැලසුම් කරනකොට එහෙම නැත්නම් මේ ගෙදරවල් දොරවල් වලින් තම තමන්ගේ වාකීම වලින් අයින් වෙලා දැන් මේ උපයා ගන්නලද කාලය උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සැලසුම් කරනකොට අර මෙතෙක්කේ විවේකයේ හොයා ගන්නට යොදාගත් උපක්‍රම ප්‍රමාණවත් වෙන්නේ වෙනමම ප්‍රයත්න ටිකක් වෙනම උපක්‍රම ටිකක් අවශ්‍ය වෙනවා කොච්චරද කියනවනම් මේ ජීවිතේට අපි නැවත උපන්නා වගේ අලුතෙන් ඉපදුනා වගේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වෙනවා එහෙම නැත්තම් කියන්න පුළුවන් අර කාම ලෝකයේ දන්න ටික අමතක කරන්න වෙනවා 100%ක්. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඒ මත තමයි මේ අලුතින් අපි කරන්න හදන අපි කියනවා මේකට සමත අනුග්‍රහිතය කියලා. ඒක හරියන්නේ අර gedara ටික දාලාපු ටික 100%ක් අමතක කරලා මේක අලුතින්ම නවක යෝගාවචරේ කාදිගම්මිකෙක් වුණොත් තමයි. ඉතින් ඒ සඳහා අච්චර කැපකිරීමක් කරලා ආපු කෙනා විෂයෙහි වගකීමක් වගේ එකක් තියෙනවා සරුවචන් වහන්සේගේ. දැන් මේ ਸਰුවච්ච ශාසනයක් දැකලා නිශ්චල චංචල දේපල අතහැරලා తాවකාලිකව හෝ ඇවිල්ලා මෙහෙම ආවට පස්සේ ඒකේ නා එන්නේ කවුරුත් කිව්වට වක්වත් ආදායමක් බලාපොරොත්තු වෙනවත් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් සඳහා නෙවෙයි. ඒ ආපු කෙනාට ඒ පැමිණිච්ච කාරණාව සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න ඒ කෙනාගේ දැනුම නැහැ. අලුතෙන් එන කෙනාට කිසිම දැනුමක් නැහැ කියලා තමයි සරුවචනාංශේ මෙතනින් එහාට උපදෙස් දෙන්නේ. ඒ සරුවචනාංශෙත් කල්පනා කරලා බැලුවා <clears throat> ඒ ජාතක 550 ජාතකයක් හරහා එහෙම නැත්නම් සාර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරපු හරහා මේ අන්තිමට බුදු වෙන වෙලාවේදී මොකද ප්‍රයෝජනවත් උනේ කියලා. ගොඩාක් කල් ව්‍යායාම කරා. අපිත් කරලා තියෙනවා. අපිට තියෙන්නේ මතක නැහැ. ਸਰවචන්සිත මතකයි. මේ ආත්මෙදී මම මෙන්න මේ මෝඩකම කරා. මේ ආත්මෙදී මම මේ මේ මෝඩකම කරා. මේ ආත්මෙදී මේ මේ මෝඩකම් කරුවා කියලා කරපු හැම දෙයක්ම හරි ලස්සන ජාතක පොතේ සඳහන් වෙනවා. ඉතින් ඒක අපිත් කරලා තියෙනවා. අපිත් පොඩි මිනිස්සු නෙවෙයි සංසාරයක් වයසක කට්ටිය. මම මතක නැහැ. ඉතින් සරුවඥාන්සේ ඒ බුදු වීමට යමක් අවසාන වෙනකොට පාදක වුණාද ඒකට අදාළ ඒ සමතනුගහිතයක් වුණාද අන්න ඒ ටික එකතු කරලා මේ වගේ අයට මතක් කරලා තියෙනවා මෙච්චර කැප කරලා ආවට පස්සේ මේ ඊතුරු ටිකට අනුග්‍රහ කරන්න කියලා. අනුග්‍රහ කරන්නේ වෙන්නේ මෙහෙමයි. ඒකට ඒ අනුග්‍රහිත සූත්‍රයේ කාරණා පහක් සරුවචාන්සිය මතක් කරනවා. අපි 189ක් වැඩමුළුවල 189ක් වතාවක් මේ කතා කරලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා ඒක කොච්චර කිව්වත් වටිනාකම අඩු වෙන්නේ හැම කෙනාට මේක පාඩමක් වෙනවා පරණයට සීකඳ වීමක් වෙනවා. ඉතින් ඒ නිසා මේ දැන් මේ අපි එකම මේ භාවනා ශාලාවේ භාවනා කරන පිරිසක් වශයෙන් සබ්‍රහ්මචාරී කියන වචනේ බුදුහාමුදුර සඳහන් කරන්නේ එකට බ්‍රහ්මචාරිය හැසිරෙන්නන් දැයි. සියලු දෙනාම බ්‍රහ්මචාරිය හැසිරෙනවා. ඉතින් මේක සංසාර ගාන ප්‍රාර්ථනා කරලා ඉෂ්ට වෙච්ච දෙයක්. නමුත් එතනින් වැඩේ සිද්ධ වෙන්නේ ඒ නිසා අපි දැනගන්න ඕනේ මේක ඊගාව මට්ටමට උස්සන්ද එක එක්කෙනෙක් විසින් දත යුතු අනුග්‍රහිත. ඒක ਸਰවඥාන්සේ පෙන්වන්නේ පංචෛ භික්කවේ අංගේ සමන් අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්තියද චේතෝඵල විමුක්ති සමාපත්තියද ප්‍රඥාඵල විමුක්තියද පඤ්ඤාඵල විමුක්ති සමාපත්තියද හෝති මහන්නේ මේ අපි ළඟ තියෙන මේ සම්මා දිට්ඨිය කීප අත්කින් මේක ඍජු කරගන්න ඕනේ මේක චපලයි මේක වංචනිකයි මේක කුදයි අන්න ඒක ඍජු කර ගැනීම සඳහා පස්සාකාරයකින් අනුග්‍රහ කළොත් බලාපොරොත්තු වෙනා වූ චේතෝ විමුක්තිය හෝ ප්‍රඥා විමුක්තිය ලබන්න පුළුවන් ඒ කියන්නේ ක්‍රම දෙකකින් අපිට අපේ අවසාන ඵලයට යන්න පුළුවන්. ඒ සඳහා නම් අපි එකතු වෙලා ඉන්නේ අපිට බුදුහාමුදුරු ඉදිරියට කියන දේ මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක මේ මාතෘකාව ලැබුවට පස්සේ නිर्देश වශයෙන් මොනවද නිर्देश කරන්න කියලා අහගෙන හිටියොත් ඉස්සලාම මතක් කරන්නේ සීල අනුග්‍රහිතය තියෙන්න ඕනේ. වැඩමුළුව පුරාවට සමාදන් වෙච්ච සීලය රැකෙන්න ඕනේ. ඉතින් මේක මහසිසඩෝ සෝහන්සේ දීර්ඝ සාකච්ඡාවක් ලක් කරනවා. මෙතන සීලය කිව්වට මොන සීලේද කොච්චර වෙලා රකින්න ඕනද කියලා. කිසිම දෙයක් සර්වචන්සේ දේශනා කළා නැහැ. සීලය කියලා තියෙනවා ඒක පන්තිල්ද අටසිල්ද ආජීවට්ටම සීලෙද නව සීලද දස සීලද සාමනීර සීලද උපසම්පදා සීලද කියලා නැහැ. හැබැයි යම් සීලයක් සමාදන් වුණා නම් ඒක රැක්කේ නැත්නම් ඒක ආව කැපෙනවා. ගත්ත සීලය සමාදන් වෙච්ච සීලය රකින්න නැත්නම් ඒක හරියට රාජ්‍ය නීති උල්ලංඝන කරා වගේ. මේ බුදුදහමගේ පඤ්ඤත්ති නීති ලෝකවජ්‍ය නෙවෙයි ප්‍රඥාත්ති වජ්‍ය. ඒ නිසා තමයි සම් සීලයක් සමාදන් වෙලා ඉන්නවනේ. ඒක නිතරම මතක තියාගන්න හරියට හුස්ම ටික වගේ. අමතක කරන්න එපා. අමතක කිරුවොත් මේ ශේෂ්ත්‍රේ වැඩ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි කිව්වොත් කට්ටිය එකතු වෙලා අපි විදුලි දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ අපි වයර් රෝල වැඩ කරන්නේ යන්නේ ඔය කරන්ට් එක තියෙනවා. ඔක්කොමලා අතට මේස් එකක් දාගන්න නැත්නම් කරන්ට් වදින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක උඩ දැනගන්න ඕන ඔක්කොමලා <clears throat> විදුලි වයර් වැඩ කරනවා නම් අතට රබර් මේස් එකක් දාගන්න කියලා. එහෙම නැත්තම් ඉතින් ආදාහනේ තමයි කරන්න වෙන්නේ. ඒත් 120 කරන්ට් එකේ එච්චරම ආදාහන නැහැ. 230 කරන්ට් එකෙත් අඩුයි. බය වුණ නැත්තම් 33000 වැඩ කරනවා නම් 66000 වැඩ කරනවා නම් 126000 වැඩ කරනවා නම් ඉතින් රබර් ග්ලව්ස් දාලා හරියන්නේ නැහැ. විනා වයරකට අඟල් 6ක් කිට්ටු වෙනකොට කරන්ට් එක වදිනවා. මේ භාවනා ශේෂ්ත්‍රයත් හයි ටෙන්ෂන් වයරකක්. දන්නේ නැතුව අත තියන්න එපා. තමයි යම් සීලයක් සමාදන් වෙලා ඉන්නවනම් ගිවිස ගත්තනම් පුළුවන් තරම් ඒකට තරම් වෙන විදිහට ජීවත් වෙන්න ඒ වගකීම මේ ඉස්සරහට කරන තියෙන සම්මාදිට්ඨිය ඍජු වීමට කෙලින්ම බලපාන. එහෙම නැත්නම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි ක්‍රමයට යනකොට මුල් මුල් padi පහු කරගෙන ආවේ නැත්නම් උඩට ගිහිල්ලා තල්ල කඩා ගන්න වෙනවා. ඊගාවට සුතමේ සුතානුග්‍රහිතේ අපි නැවතත් අහුම්කම් දෙන්න ඕනේ අලුත ඉපදිච්ච කෙනෙක් වගේ මේ ශේෂ්ත්‍රයේ අපි කොහොමද තතන තතන වැටෙන්නේ නැතුව කිලින් ඉදිරියට යන්නේ? අපි කොහොමද ඇවිදින්නේ? අපි කොහොමද බහ තෝරන්නේ? අලුත්ම ළමෙක් වාගේ. ඉතින් ඒක අමාරුයි. මේ දුස්සීල ලෝකයේ සිල් රකින්න වගේම අපිට නැවත අර බුදුහාමුදුරුවෝ ඉදිරි පිට ළමා ගතියට යන එක. ඒ නිසා අපි අවුරුදු 60 70 වයසට ගිහිල්ලා පැවිදි වුණ කෙරුවත් සාමණේරයට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. සාමණේර තමයි යා ලදරුවේ. එයා ගිහිල්ලා හැමදේම අහගන්න ඕන ගුරුවරයාගෙන්. ඉස්සර කියන වචන පාවිච්චි කරන්න බෑ. ඉස්සර විදිහට වැඩ කරන්න බෑ. ඔක්කොම වෙනස්. ඉතින් ඒ වගේ අලුත් වීමක් වෙනවා වැඩමුළුවට ආපු හැම ගිහියෙකුගේම. මොකද මේ ඇවිල්ලා තියෙන පොඩි කැපකිරීමක් කරලා නෙවෙයි. ඉතින් ඒ සඳහායි අපි මේ පැයක් වෙන් කරලා තියෙන්නේ. සුත්තමේ ඥාණය පොතේ දැනුම එහෙම නැත්නම් කියනවනම් චින්ත මේ බෞද්ධ භාවයේ සඳහා අපි බුදුහාමුදුරු කියපු දෙයක් නැවත නැවත අහුම්කම් දෙනවා. අපි දැනට දන්නවා පැහැදිලිව විශේෂම සංඝයා වහන්සේලා ගත්තොත් සෑහෙන බුද්ධ ධර්ම දන්න. ඒක පිළිබඳව සෑහෙන අධිකාරී ශක්තියක් තියෙනවා. නමුත් මේ භාවනා වැඩවලට ගියාම අපි හරියට උපකරණයක් ගත්තට පස්සේ උපකරණේ පාවිච්චි කිරීමේ අත්පොතක් දෙනවනේ අත්පොත කියවලා තියෙනවා. විදුලි ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ උපකරණේ පාවිච්චි කරන ඒ කම්පැනිෙන් ගහපු අත්පොතක් තියෙන වගේ මේකටත් භාවනාවටත් අපි අදාළ සූත්‍රයක් අරගෙන සාකච්ඡා කරමු. ඒක අපි මතක තියාගන්න ඕනේ ඒක වතක් වාගේ ඒ සුතමේ ඥානෙ ලබා ගැනීමට අපි මේ වගේ පරිසරයක් හදාගෙන ඒ සඳහාම ගත කරන එකට ওই කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පොඩි විස්තරයක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බණ જાති දෙකක් තියෙනවා ඇහෙන බණයි අහන බණයි කිය. අද විතර බණ ඇහෙන යුගයක් නම් ලංකා ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. පොල් මිටි කරන ගමන් දුක්ඛාන මෙලවන ගමන් වැඩ කරන ගමන් බණ අහනවා. එතකොට ඒව ඇහෙන බණ. මොකද කොයි පොත්ත මිරිකුවත් අද බණ තමයි. ඒත් මේක අහන බණක්. මේ සඳහාම අපි වාඩි වෙලා අපිටම කියන එක. මේ යන කෙනකොට ඇහෙන එකක් නෙවෙයි. මේ සඳහා සඳහන් කරලා තියෙනවා අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතස සම්මන්නාහරිතෝ උහිතසෝතෝ ධම්මං සුනාත්. මේ කියන කියන වාක්‍යයක අර්ථය තේරුම් ගන්න ඕන. මනසිකාරය පවත්වා ගන්න ඕන. උහිතසෝතෝ කන් නමාගෙන සබ්බං චේතසෝ සමන්නාහරිතෝ මුළු හදින්ම අහනවා කියන එකත් භාවනාවක්. ඒකත් බරපතල භාවනාවක්. මොකද ඒ සඳහාමයි කැප වෙලා තියෙන්නේ. යන්නේන ගමන් කන බොන ගමන් part time බණ අහනවා නෙවෙයි. ඒ නිසා මේ බණේ සපේලා කියන්නත් ඕන සපේලා අහන්නත් ඕන. එතකොට මම අමුතු සංවේදනයක් සිද්ධ වෙනවා. ඒක ඔච්චරද කියනවනම් මුළු ඇඟම ව්‍යායාම මුළු කයම ව්‍යායාම ඊගාව එක තමයි සාකච්ඡා අනුග්‍රහිතේ අපි දවල් 1 සිට 2 දක්වා කරා. අපි එන ප්‍රශ්න සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. නැත්නම් අපි සාමාන්‍ය සිංහලෙන් කියන කමඨාන් සුද්ධ කරනවා කිය. ඒක හරියට මේ බෙහෙත් පන්තියක් බොනකොට පළවෙනි බෙහෙත් පන්තියේ ගුණාගුණ කියලා වෙදාට කියන්න එපායි. මේ බෙහෙත් පන්තිය බිව්වා බොන්න බැරි වුණා බොනකොට මට මේ මේ ගුණාගුණ තියෙනවා ඊට පස්සේ තමයි වෙදා. ඒ අටම තමයි ඊගාව බෙහෙත් පන්තිය ලියන්නේ. උගදෙනෙක් හිතන වෙදා ගාව ලයිස්තු ලියපුව ඇති කියලා එක්ක වෙදෙක් ගාවත් නැහැ. එයා ඒ දෙන ගුණාගුණ අනුව තමයි මේ වෙලාවට බෙහෙත් පන්ති හදන. ඒක ඉතින් කලන් 12ට හදනවා. ඒ මේ පස්සේ ආපු ක්‍රමයට. පර්ණේ තිබුණු ඒ ක්‍රමයේ හැටියට කලන් ගන්න ඒව සීමා කරන්නේ. එතකොට පතාට එකට හින්දෙන්නේ නැහැ. බෝතල් භාග ගන්නෙ. අපේ ලංකාවේ තියෙන පැරණි ආයුර්වේද ක්‍රමයක දැන් විනාශ වෙලා. දැන් තියෙන මේ නාහින ආයුර්වේද ක්‍රමයක් පරණ එක හරිම වෙනස්. ඒකේ වේදා ගුණ දිහා බලලා ගුණාගුණ බලලා තමයි දෙන්නේ. ඒ නිසා අපිට කියාගන්න බැරි වුණොත් ගුණාගුණ එහෙම නැත්නම් මම යන්නේ නැතුව වෙන කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් එහෙම මෙන්න මට වේටියක් කරපතෙන් කියලා ගුණ ඒ මනුස්සයා කියලා මොනවා කියයිද මේ වෙදාට. ඒ නිසා තමයි භාවනා කරනකොට තමයි දැනෙච්ච දේ ප්‍රකාශ කිරීම ඇතින් බැලුවොත් අපි තාම ඉපදිලා ගත්තා කියතයි. අපිට මොනම දෙයක්වත් ඇති වෙන දේ විස්තර කරන්න බෑ. අනුන්ගේ විස්තර නම් වෙච්ච දේවල් නම් ඉතිහාසය කියලා භූගෝලය කියලා ඕන දෙයක් කරලා අපි එක්ස්පර්ට් වෙයි. නමුත් මේ ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා ඇහුවොත් එක්කිනකොටවත් කියන්න බෑ. මේ අවුරුදු 40ක මේ ශේෂ්ඨ ඉඳලා මම මේ කතා කරන්නේ. ඒකෙන් සෑහෙන විඳවපු මිනිසෙක් මං මේ භාවනා කරනකොට මත් වෙනදී කියා ගන්න බෑ. ඒ මොකද අපි හිතාන ඉන්න භාවනා කියන්නේ මොකද්දෝ කියලා. අපි හිතාන මෙන්න මේම වෙන්න ඕනේ කියලා. හැබැයි වෙන දේ මොකද්ද කියලා. ඉතින් ඒකේ තියෙන ඒ බහතෝරණ ක්‍රමය කොච්චර දුෂ්කරද කියනවනම් ඒක දන්නවනම් භාවනා වැඩමුළුවේ 150ක් නැත්නම් Brahmacharya ජීවිතේ 150ක් ඉවරයි. ඉතින් මේක මේක ගැන මම දන්නා එකේ මහසි සයිඩෝ ස්වාමීන් තමයි මේක හොඳටම සැලසුම් කෙරුවේ ඒ ශාන්තික ප්‍රධාන ගෝලයාගාව තමයි මම ඉගෙන ගත්තේ පණ්ඩිත ශාන්තිේ ලෝකෙම හිටපු හොඳම කෙනා හරියටම කියලා දෙනවා භාවනා කරනකොට මෙන්න මේ ටිකයි මට ඇහෙන්න ඕන මට උඹ දන්න දැනුම ඕනෙත් නෑ ආපු රට ඕනෙත් නෑ උඹ ගැහණුද පිරිමිද ඕනෙත් නෑ ඉඳගත්තර පස්සේ භාවනා කරනකොට මොකද උනේ කරුණු තුනයි ඒ ශාන්ති කතා කරන්නේ අරමුණ කියන්නේ ඒක මෙනෙහි කරපු හැටි හෝ එහෙම නැත්නම් භාවනා කරපු හැටි කියන්නේ වැටහිච්ච දෙයක් කියන්නේ ගාන ලියන්න සුළු කරන්න උත්තරේට ඉරි දෙකක් ගන්න. අංක ගණිත ක්‍රමේ. සමහර ගාන ලිල්ල සුරු කරලා උත්තරේට ඉරි දෙකක් ගන්නෑ. ලකුණු කැපෙනවා. මුළු ලකුණු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගාන ලිල්ල උත්තරේ ලියනවා. සුළු කරපුව හැටි නැහැ. ඒතකොට කොපි කරුවයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් සුළු කරපුවට උත්තරේ ලියන ගාන මොකද්ද ලියලා නැහැ. මේ මේ පස්වෙනි ගාන මෙන්න මෙන්න ගාන කියලා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නපත්‍රයේ තියෙන ගාන ලියන්න ඕන උත්තර පත්‍රේ. මේ ටික ලියන්න බැරි නිසා ගණන් පේනවා. මම අන්තිම මැට්ට ගණන් වලට ඒත් පාස්. අපේ බෞලිය ඔක්කොමලා ගණන් පිළිබඳ අන්තිම දක්ෂයෝ. බෑක්කේරුව පැවිදි වෙන්න හම්බුනේත් නෑ මන්ට වගේ ජොලියකුත් නෑ. මම දන්න විදිහට යනවා ගානිය කලින්ම ගානන ලියලා ඉලක්කම් ලියලා අපේ භෞතික විද්‍යා කරන සර් කිව්වා. මෙන්න ගානේ අංකේ දාපන් ගානේ ලියපන්. ඒ දන්න ප්‍රාණ සුළු කරපන් උත්තරේ ගන්න බැරි නම් සුළු කර ප්‍රමාණයෙන් අත කරපන්. උත්තරේ යාවන ඉරිදයක් ගහපන්. එතකොට උත්තරේට ඉරිදයක් ගහනකොට ලකුණු තුනක් දෙනවා. උත්තරේ අරගෙන ඉරිදෙක් ගැවේ නැත්තම් අපරාධේ ලකුණු තුනක් නැති. ඕකෙන් තමයි අපි පාස් ෆේල් තීන්දුව වෙන්නේ. ඉතින් මේ භාවනා කරලා තමට ලැබිච්ච දේ ලැබුණු අත්දැකීම කියාගන්නේ අද අද දෙක තුනක් තිබුණා ලියලා කමඨාන මොකද්ද කියලාවත් කියන්නේ නැහැ. පටන් ගත්ත වෙලාවට කැස්සක් ආව මට අමාරුයි මැස්සක් ආව මට අමාරුයි වැස්සක් ආව මට අමාරුයි කියද්දි මම මොකද කරන්නේ කියලා. මේ හිටගෙන කරන භාවනාවක්ද ඉඳගෙන කරන භාවනාවක්ද කියලා නැහැ. අරමුණ මොකද්ද කියලාවත් කියලා නැහැ. නිකන්ද gedirin ගෙනාව ප්‍රශ්න තෝගයක් වමාරනවා මෙතන. ඉතින් මේ මම විස්තර කෙරුවට ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා කාට හරි කමටහන් සුද්ධ කරනට විස්තර කරන්න බැරි නම් ඒක තන්නේ කර ගුරුන්වහන්සේගේ වැරද්දක් කියලා. ඒක කියලා දෙන්න තමයි අපි මේ වෙලා ගන්න. ළඟට ගෙනලා බහතෝරන වගේ එක එක අහලා හැමදාම ඒ නිසා කමටහන් වාර්තාවල් ලියන්න. එතකොට පුළුවන් වෙයි අපිට ඒ ඒ කෙනාගේවත් අඩුපාඩු හදලා දෙන්න. මම මේ සරුවඥ වෙලා කතා කරනව නෙවෙයි. මම ඔය ඔක්කොටම වැඩිය කාලා තියෙන මිනිස්සේ මාස 18ක් එක දිගටම බැඳුම් ගව බුරුමින්දකට. කිසි දවසක කමඨාන් වාතාවරණයට මට හොඳයි කියලා නැහැ. හැබැයි ඒ නිසා මට වැඩි වරද්දන්න බෑ ඕගොල්ලන්. ඕගොල්ලෝ වරද්දන හැම එකම මම වරද්දලා තියෙනවා. ඒක නිසා මයි ළඟට එන ඕන ප්‍රශ්නයක් එනකොට මට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයාගේ දෝෂයක් නෙමෙයි හැටි මමත් ඕක කරලා තියෙනවා. මට පුළුවන් ද මෙයාට මේක කියලා දෙන්න. කියලා දෙන්න වැරදි තියෙන්න ඕනේ. උත්තර ලියන්න ඕනේ. කමඨාන් වාර්තා ලියන්න ඕනේ. ඉතින් අද මුළු ලෝකෙම භවනා යනවා. කිසි තැනක කමඨාන් සුද්ධ කිරීමක් නැහැ. ඒ මහජීසාඩෝ කියනවා පුළුවන් නම් හැමදම කරන්න කියලා. අමාරුයි 100කට හැමදාම කරන්න අමාරුයි. නමුත් මේ අපි පොදු ක්‍රමදාන ක්‍රමයේ ඒත් පුළුවන්. ප්‍රශ්න 10ක් 15ක් වෙනවා. අපි කොහොම හරි ඒක ඉවර කරනවා. ඔය දලයි ලාමතුමා ආපුවාම ප්‍රශ්න 300 400 එනවා. કોઈ ප්‍රශ්නට උත්තර දෙන්නේ. එයා එතන ඉන්න සංවිධානය කරපු කෙනාට ප්‍රශ්න පහක් කන බල්ලන් ගැහුවා වගේ දෙන්නේ. ඒක විතරක් උත්තර දෙනවා. ඉතින් තමන්ගෙම දේශකයෙක් නම් එන්නේ ගින්නන එක නම් ප්‍රශ්න ලියලා දාන්න. ඌට අහන්න ඕනේ ප්‍රශ්න ටික. ඒකල ඌ අර හාරය ලව්ව ඒ ටික උත්තර දෙව ගන්නවා. අර ඔක්කොම අනිත් අය ප්‍රශ්න පැත්තට. සායි බබා ගාවට ගියාමත් ඔක්කොටම ප්‍රශ්න ලියලා දාන්න පුළුවන්. ඌ වටේ රවම ගිහලා අර මුට්ටියට අත දාලා එකක් අරගන්නවා. අරගෙන ඒක විස්තර කරලා දීලා යනවා. දැන් හරිනේ ඔක්කොම හරිනේ. ඇත්තටම බන්නකොට කවුරු අහන ප්‍රශ්නෙත් එකයි. කොයි උත්තර දුන්නත් එකයි. අත මෙන්න මේ ගනුදෙනුවේදී අපිට හරි ලස්සන මොකද්ද? හරි ලස්සන උනන්දුවක් ආවා. එහෙම නැත්නම් ලස්සන පෙරදැක්මක් ආවා මේ පොඩි ළමයින්ට සතිය උගන්නන්න ගිය ගමන්. අවුරුදු 6 7 8 දීපු ගමන් එක විනාඩි 15 උගන්නන්න ඕන. ඒ ළමයි ලියන ලියම පින්නන හැටි නාකි පරාදයි. නාකියෝ නාකිච්චෝ පරාදයි. උතු ගිරව් වගේ කතා කරන්නේ. උන්ට කිසියම් චෝදනාවක් නැහැ. මෙන්න මෙහෙම කෙරුවා මට මෙහෙම වුණා. මෙහෙම කෙරුවා මට මෙහෙම වුණා. මොකද මේ නාකිය නාකියචංග ලෝ කරුව කුරුවල් වෙලා තියෙන්නේ මේ අර අහලා මෙව් අහලා අර භාවනා කරකොල්ල මේක කරලා මේක කරලා කියන මිසක්ක මේ නිකන් ඉඳලා මොකද උනේ කියපන් කිව්වොත් හරි අමාරුයි හොඳට පටල වාඩිල මොකද වෙන්නේ කියලා බලන්න කිව්වොත් බලන්නකෝ සාංශ කමටහනක් නැහැනේ මොනවත් පේන්නේ නැහැනේ කිය. ඒක ලොකු ප්‍රශ්නයක්. ඔය එක්කිනුට දෙනුට උසාවියට කැඳවලා දෙකක් තුනක් වරෙන් මෙන් ඇන්නට පස්සේ අනික් කටියට දෙනවා පේන්නේ නැත්තම් පේන්නේ නැති එකත් උත්තරයක්. අපේ ධම්මනිසන්ති ආමතුරු ඉන්නකොට කියනවා පණිවිඩයක් අරිනවා. ඒ මිනිස්සු ඇවිල්ලා කියන්නේ නැහැ පණිවිඩේ මොකද ආවේ කියලා. ආවම කියනවා නැහැ කිව්වා. ඉතින් මං ඒ නිසා ආවේ නැහැ. ඊසස් කියනවා නැහැ කියන එකත් උත්තරයක් නොබැවිලා කියන්න තිබුණා නේ. මට මෙයා නැහැ කිව්වයි කියලා. නැහැ ඉතින් හා කියපු නැති නිසා මං ඉතින් අපිලා කිව්වේ නැහැ කියලා. නැත්තම් බෑ කිව්වයි කියලා. නැකුන් නැහැ බෑ කියන එකත් උත්තරයක් පණිවිඩකාරය හගිස්සන්න එපාය. පණිවිඩේ ගියේ කියලා දෙන්න එපාය. අපි හදියා කැමැති නැහැ බෑ කියලා. නැත්නම් ඒකෙන් අනිත් පැත්තට කොච්චර තොරතුරු සම්පාදනයක් වෙනවද? අපි ඒ නිසා sannivedana නැතිව බලනකොට IT ටෙක්නොලොජි එක හිටියට අද අන්ධ භූතයි ලෝකේ. අන්ධ භූතෝ අය ලෝකෝ කොච්චර තාක්ෂණේ තිබ්බත් කොච්චර SMS කරත් කොච්චර જાති තිබුණත් කියන්න ඕන දේ කෙලින් කියන්න කාටවත් බෑ. ඒ මොකද කියන දේ කෙලින් කියන්න ආර්ය වෙන්න ඕනේ. ආර්ය වෝහරේ විතරයි ඇත්ත ඇත හැටියෙන් කියන්න පුළුවන්. දැක්ක දේ දැක්ක හැටියට අහපු දේ අහපු හැටියට විඳපු දේ විඳපු හැටියට කියනවා. ඒකයි සෝපාකතකුම් වම් බුදුරජාණන් වහන්සේ කෙලින්ම කතා කරේ. මොකක්වත් දැනගෙන හිටියේ නැහැ. ප්‍රශ්න ඇහුවා ප්‍රශ්නෙට උත්තර දුන්නා ඉවරයි. අන්නේ ඒ ඒ මොකද්ද කියන්නේ? ඒ කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් මේ සාකච්ඡා අනුග්‍රහිතේ ශාසනය විතරමයි තියෙන්නේ. ඔය දෙයයන්ාංශ මහපු ලෝකේ දෙයියොත් එක්ක මොන සාකච්ඡා කරන්නේ? සුද්ධ ලියවිල්ල මොන විදිහට සාකච්ඡා කරන්නේ? සාකච්ඡා කිරෝ සදාකාලික අපායි. සාකච්ඡා කරන තහනම් බුදුරජාණන් ශ්‍රී දේශනා කළ තියෙන මේක සාරුවඥයි. සාකච්ඡා නොකර මොකක්වත් බාර ගන්න එපයි කියලා. මම මේ කියන්නේ සරුවඥයි සියල්ල දැනගෙන කතා කරන්නේ. මේක සාකච්ඡා නොකර බාර ගන්න එපා. ඒ නිසා තද අභියෝගයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මම දකින දේ තමයි මේ විපස්සනා භාවනාවේදී තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි ඒක නිකන් වෙල්ලි ලාම්බ වගේ බුසු බුසු බුසු බුසු ගාලා දැවෙනවා. ඕනම කෙනෙක් කෙලින් කතා කරනවා නම් වෙච්ච දේ වෙච්ච හැටියට කතා කරන්න පුළුවන් නම් මේක එච්චරම කල්යද්දිල වැඩක් නෙමෙයි. අපිට අපේ චපලකම නිසා හෙලි කරගන්න බැරි නිසා අපි සාකච්ඡාවේදී කමඨහං සුද්ධ කිරීමේදී ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකදී මේ කියාගන්න බැරිකම නිසා කියාගන්න බැරිකම කියන්නේ වසංගිල්ලක් නෙවෙයි. ඒ යෝගාවචර හිතල කරන දෙයක් නෙවෙයි. හිත ඇතුලේ තියෙන චපලකම. හිත ඇතුලේ තියෙන වංචනික ගතිය. මේ මේ අතිශෝක්තියට කතා කරලා පුරුදු වෙලා. කියන්නෙම දේවල් පුඹලා. ඉතින් ඒස ඇත්ත එළි වෙන්නේ. ඉතින් අපි බලනවා මේ දවස් 10 ඇතුළත දෙන්නේ තුන් දිනක් ඉස්සරහ ගිහලා හැම ගහලා පතුරු ගහලා පෙන්නලා දෙන්න මෙන්න මේකයි අපිට අවශ්‍ය කරන්නේ මහා ලොකු දේවල් නෙවෙයි ඇති දේ ඇති හැටියට. ඒ නිසා හුඟක් වෙලාට ඉස්සර මම කරන්නේ අර සතිපාසලට ඉන්න ළමයි දෙන්නෙක් ගෙන්නලා ඒ ළමයින්ට කියනවා කමටහන් සුද්ධ කරන වාතාලියානෙන්දේ කියලා. ඒ ළමයි කියනකොට නාකි පරාදයි. කොහොමද සෝංශ මෙච්චර ඉක්මනට මේ ළමයි අල්ලගෙන තියෙන අල්ලගෙන තියෙන මොකක්වත් නිසා නෙමෙයි ළමයින්ට කියන්න කියා පාන්න දෙයක් ඇත්තේ නැහැ ඇතිදී ඇති හැටියට කියන. අනිත් එක මුස්ලිම් මිනිස්සෙක් කතෝලික මිනිස්සෙක් Hindu මිනිස්සෙකුට දෙන්නේ පට ගන්නකොට අල්ලනවා. ඔය දන්නේ නේ මොනවද? ඔය අපි දන්න ඔලිවේ කුරුවල් වෙලා නැහැ. ඒ නිසා අන්‍ය ආගමිකයන් දෙනකොට පොඩ්ඩක් දෙනකොට සතිපාසලෙන් අපිට විශාල උත්ප්‍රේරණයක් ලැබුණා. මේ පණිවිඩය ඉච්චර අමාරු නෑ. මේ වමතින් අල්ලන නිසායි අප්සෙට් එක තියෙන්නේ. වලිගෙන් අල්ලන එකයි අප්සෙට් එක තියෙන්නේ. බෙල්ලෙන් ඇල්ලුවා නම් මේ සර්පයාට නටන්න බෑ. ඉතින් ඒ නිසා වැඩමුළුවේදී හුඟ දෙනෙක් මම දන්නවා වෙනසකට භාජනය වෙනවා නම් ඒගොල්ලෝ මේ සීලේ අතින් උනන්දු වැඩිවීමකින් වෙනසක් නෙවෙයි සුතේ වැඩිමුත් නෙවෙයි සාකච්ඡාවෙන් තමයි යම් වෙනසක් අල්ලන්නේ ඉතින් ඒක නිසා හොඳට ප්‍රබුද්ධ වෙහුම්කම් දෙන්න මේ සාකච්ඡාව යනකොට අපි ඍජුව කතා කරන්නේ ඊට පස්සේ තමයි සමතනුග්‍රහිතේ තියෙන්නේ සමතනුග්‍රහිත කියන්නේ මේ ආපු එකකින් අපි ලබන්න බලාපොරොත්තු වෙනා වූ ඒකාග්‍ර භාවය ඒකෝදි භාවය සමතය සමාධිය. ඒක තමයි උගෝ දෙන ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක ආපු පමණින් වෙන්නේ නැහැ. ගිහි ගිය අතර පමණින් වෙන්නේ නැහැ. ඒක උපයන්න ඕන. උපයන්න කොහොමද සීලය රකින්න, බණ ටික හොඳට අහගන්න, නැත්නම් කමටහන් බණ නැවත නැවත අහගන්න. ඊටසේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඒකට ඉනිමක් පඩි නගින්න වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ගෙදරින් එනකොට ගෙනාව අර කුරු කුණු වෙච්ච පොල් ගෙඩිය වගේ තිබුණ ඔළුව බොහොම තැම්පත් වෙන්න පටන් ගන්නවා. මඩ ටිකක් කලවම් කරලා වීදුරුවක කබඩයක් උඩින් තියන්න මොනවත් කරන්න ඕනේ දැම්පත් වෙනවා. හෙල්ලුවොත් තමයි ඔක ආය ආය අවුල් වෙන්නේ. ඉතින් ගෙදර ඉන්නකොට මේක හොල්ලෝල්ලානේ ඉන්නේ. අනානානේ ඉන්නේ. පටල පටලනේ ඉතින් හැම වෙලාවෙම මඩ කැළතිලා තියෙන. මොනවත් නැහැ නිකන් තැම්පත් කරලා තියන්න. ඉතින් පොඩි උන් අපි දෙනවා මල ටිකක් අලවම් කරලා වීදුරුවක් අතර දීලා බලහන් ඉන්න කියලා. ඒක ලහනවා දැන් මේක තැම්පත් වෙන්න මොකද කරන්න ඕනේ කියලා. ඉතින් සමහර කෙනා නිකන් ඉන්න එක තමයි තියෙන්නේ කියලා. එහෙනම් අතේ තියන්නේ නිකන් තැම්පත් වෙනවා. ඒකට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. අලු ගොඩකට ගල් ගැහුවා ගලක් ගැහුවා මේ බුස් ගල ඇවිසිලා තියෙන්නේ. අපිට ඕම තැම්පත් වෙන්න. ඒක සඳහා කළ යුත්තක්ම නැහැ. නොකළ යුත්තක් තමයි තියෙන මොනවත් කරන්න එපා. කොහොම ඉඳගෙන හොඳට බලන්න ඉන්න මේක දිහා තැම්පත් වෙනවා. නමුත් මේ සිද්ධිය මදි නිවන් දකින්න මේ තුල තියෙන වෙනස් වෙන බව දකින්න ඕන. අවිසිච්ච දේ තැම්පත් වෙනවා තැම්පත් වෙච්ච දේ අවිස්සෙනවා ගොරෝසු රතිබුන් දේ සියුම් වෙනවා සියුම් වෙච්ච දේ ගොරෝසු වෙනවා ඔන්නකොට අනිච්ඡං වෙනස් වෙනවා. ඕකට චෝදනා කරන්න එපා. ඕක නැවත නැවත බලන්න. ඒ නිසා තැම්පත් වීමනේ අපි අඩුව යැල්ල ඇවිස්සෙන කැල්ල ඇති වෙන තියෙන නිසා අපි තැම්පත් වෙන කැල්ල පෙන්නලා කියනවා මෙන්න තැම්පත් වෙච්ච දේ ඇවිස්සෙනවා. මෙන්න ඇවිසිදී තැම්පත් වෙනවා. මේක දිහා බලාගෙන චෝදනා නොකර මේ ඉගෙන ගන්න අපි යමක විපරිණාමේ යමක වෙනස් වීම ඇති වෙ නැති වෙන බව තිබුණු විදිහට පවතින්නේ නැති බව මේක පුරුදු වෙන්න පුරුදු වෙන්න තියෙනවා මේක බලාන දීම දුකක් මේ වෙනස් වීම කියන එක බලා සිටීමක් දුකක්. ඉතින් අපි ඒක පිළිගන්න කැමති නිසා තමයි নানা ප්‍රකාර ව්‍යාපාර කර කර මේ දුක නැතිකරන්න වේදනාව නැතිකරන්න හිතවුල් නැතිකරන්න නටනවා නටනවා නටනවා. කොච්චර නැටුවත් ලේන කොච්චර කැරකුණත් කූඩුවේ ලේන කූඩු කියලා ඉස්සර જાතියක් තිබුණා දැන් නම් ඒක නැහැ. කොහොමද කූඩුව පල්ලේ තමයි ලේ රහින්නේ කූඩුව කැරකෙනවා. ඉතින් අපිත් නටනකොට ලෝකේ අයියෙන් කැරකෙනවා. හැබැයි අපි ඉන්නේ කූඩුව පල්ලේ තමයි. නටන්න නැතුව හිටියත් කූඩුව පල්ලේ. නැටුවත් කූඩුව පල්ලේ ඉන්නේ. ඒ නිසා විපස්සනාදී තේරුම් ගන්නවා මේ භාවනා කරත් දුක දුකමයි, රහත් උනත් දුක දුකමයි. හැබැයි චෝදනාවක් නැහැ. මේක සනീപ කරන්න කියලා විශ්වාසයක්වත් නැහැ. මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක් නේ. අපිට මේක ඉබේ ලැබෙනවා නම් ගිහි අතාරපු ගමන් කාට හරි දෙන්නේ උතුනට හම්බෙලා තියෙන ඉපයි දැන් ඔය නිවන හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ මොකද්ද මේ දු පැමිණි දුක් පැණි රහයි කියන්න සිංහලයේ භාෂාව ඉගෙන ගත්ත දවසේ. ඕක ගැන චෝදනා කරන්න එපා. බුද්ධ ආදී උත්තරෙන් නදලා චෝදනා කරන්නේ නැහැ. ඉවසා දරාගෙන ඉන්න. එතකොට පේනවා ටිකක් කල් යනකොට මේ පැමිණිච්ච දුක මට දෙන්න ආපු එකක් නෙවෙයි. කවුරුත් කරපු දෙයක්වත් නෙවෙයි මේ තමයි සංසාරේ හෙට ආවත් ඔකොහොමයි. මැරිලාවිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඔච්චරමයි. අපායෙ ඉපදුනත් ඔච්චරමයි. පොහොසත් වෙලා ඉපදුනත් ඔච්චරමයි. දුප්පත් වෙලා ඉපදුනත් ඕක තමයි වදේ. ඉතින් මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනය කරන්න බෑ. පාලනය කරන්න දඟලන්න දඟලන්න වලිගය හපා ගත්තා වගේ වෙනවා. විද්දෙනවා. වලිගය හපාගත්තාම රිදෙනවනේ. ඒ නිසා මේ සමාධිය තුලින් මේ පැවතින දේවල් නිතර වෙනස් වෙමින් තියෙන්නේ. ඔකට චෝදනා පත්‍ර ලියන්න එපා. ඒ වෙනස් වීම දකින්නකොට අනේ මේක බලාගෙන ඉන්න පුළුවන් උනේ සාසනයක් තිබුණ නිසානේ. සතියක් තිබුණ නිසානේ. පෙරහුරුවක් තිබුණ නිසානේ. ශීලයක් තිබුණ නිසානේ. ආහාර තිබුණ නිසානේ. සාකච්ඡා කළ තිබුණ නිසානේ කියලා මේ පැමිණෙන දේ හොඳට බලන්න. හැබැයි චෝදනා ස්වරූපෙන් හෝ ද්වේෂ ස්වරූපෙන් නෙවෙයි. එතකොට තමයි තේරෙන්නේ මේක පෙළෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පෙළෙනවා, තැවෙනවා. ඔය කවුරුත් කරපු දෙයක්වත් මට විතර වෙච්ච දෙයක්වත් නෙවෙයි. හැම කෙනාගේම හැටි කියලා විපස්සනා අනුග්‍රහිතේදී අපි මේ දුකට හැඩ ගැහෙනවා. මම පැනලා යන්න හදන්නේ. පැනලා යන කොහේ යන්නේ? මේකට හැඩ ගැහෙන්න හැඩ ගැහෙන තේනවා. හැඩ ගැහිච්ච කටියට කියනවා උත්තමයෝ කියලා, සත්පුරුෂයෝ කියලා, සද්ධර්මයේ කියලා. ඒක හැඩ ගහන්න නැතුව ඒ අනුව උඩපයින් කට්ටියට දඟලන කට්ටිය කියනවා පෘ탁 පෘ탁 පෘ탁ඥය කියලා කියනවා. ඉතින් මේ පහ ඔය කියන සීලානුගායිතේ සූතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතනුගායිතේ විපස්සනානුගායිතේ කියන ටික කාගෙන්වත් ඉල්ලන්න එපා. අපි කොහෙන් ඉල්ලන්නේ සීලෙ කියන එක කාටවත් දෙන්න බෑ. බණ කියෙව්වට මොකද ඒක අහගෙන ඉන්න එක බණ උකහා ගන්න එක ධර්මෝජාව ගන්න එක ධර්ම රසය ගන්න එක එකන එකනට වෙනස්. ඊට පස්සේ මොනව අත්දැක්කත් කියන එක හෙලි කරන එක එක එකනාට වෙනස්. අද එක නෙමෙයි හෙට කියන්නේ. දිගින් දිගට වෙනස් වෙනවා. ඒ ඔක්කොම ASCII මෙච්චර විසම ලෝකේ කොහොමද සමහිත පාත්තන්නේ? කොහොමද අපි යම් ප්‍රමාණයක සමාධියක් ලබන්නේ? එක එකනාගේ උපක්‍රම වෙනස්. ඊට පස්සේ මේ වෙනස් වීමට අපි හැඩ ගැහෙන්නේ කොහොමද? එක එකනායි ක්‍රම වෙනස්. ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරනකොට අපිට පේන්න පටන් ගන්නවා අපි ගැටේ වැහිච්ච ගැහිච්ච විදිහ තමයි ගැටේ ලියෙන්නේ. කාගවත් ගැටයක් ලියනට හරියන්නේ නැහැ. මගේ ගෙට කාටවත් ලියන්න බෑ. ඒ නිසා මමම උපයන්න ඕන සීලානුගහිතේ. මමම උපයන්න ඕන සුතානුගහිතේ. මමම උපයන්න ඕනේ මමම අනුග්‍රහ කරන්න ඕන සාකච්ඡාවට. මමම අනුග්‍රහ කරන්න ඕනේ සමාධියට. මමම අනුග්‍රහ කරන්න ඕනේ විපස්සනාවට. ඉතින් සාමූහිකව ඉන්නකොට අපිට පේනවා අනික් කට්ටියත් උත්සාහ කරනකොට අපිට පොඩි ගැම්මක් එනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා සමග්ගාණං තපෝසුකෝ. භාවනා කරන ඔක්කොම එක නඩේට යනකොට ඒක පොඩි ආරසාවක් තියෙනවා. රංචුවේ ඉන්න සත්තු ටිකට වගේ. ඒ නිසා අපි එකිනෙකා කෙරේ ප්‍රියයෙන් බලාගෙන අරයාගේ වැරදි මෙයාගේ වැරදි නෙවෙයි. අපි ඔක්කොම එක මම්මගේ දරුවන්ටත් වැඩි එක දෙයකට නතු වෙච්ච පිරිස, එක බත්තලිය කරන පිරිස, එක පැදුරේ බුදින අය යම් කියන එක ආවොත් දවස් 10 යනකොට අපි එක පවුලේ අයට වඩා මේ කියන්නේ ලේනෑකමකට වඩා ධර්ම ඥාතිත්වයකට එනවා. ඒ ධර්ම ඥාතිත්වයේ තියෙන හුය එහෙම නැත්නම් කෙන්ද නූල තමයි සතිය වෙන්නේ. හැම චිත්තක්ෂණයකම සතිය වඩන්න. ඒතකොට ධර්ම ඥාතිත්වයට පොහොරක් වැඩෙනවා. මොන තූත්තු කුඩේ හිටියත්, හිටගෙන හිටියත්, ඉඳගෙන හිටියත් කරගෙන යනකොට අපේ තියෙන නානත්වයේ කොච්චර වුණත් අපිට ඒකත් එකට එන්න පුළුවන්. ඉතින් මේක නෙවෙයි අපි වැඩමුළුවේ ධර්ම දේශනාවට මාතෘකාව කරලා තියෙන්නේ. ඒක අරගෙන තියෙන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් දේශනා කරපු දසුත්තර සූත්‍රයේ නවක නිපාතේ සඳහන් වෙලා තියෙන කතමේ නව ධම්මා දුප්පටි විඥා සාරිපුත්‍ර සාංශය අහනවා භාවනා කරන අයගෙන් උඹලා දන්නවද අපේ බුදුහාමුදුරෝ අපිට ඉගෙනගත යුතු කරුණ නමයක් ඉගෙනගෙන තියෙන නමයක් තියෙනවා අයින් කරගන්න බැරි જાති නමයක් දුප්පටි විඥා කියලා කියන්නේ විනිවිද දකින්න බෑ අයින් කරගන්න බෑ අවබෝධ කරගන්න බෑ ඒක දැනගෙන තියෙන්න ඕන බය වෙන්න එපා දැනගෙන හිටියොත් අපිට තේරෙනවා මේ අපි යන්න හදන්නේ ගලක් කරා වගේ අමාරු දෙයක් කරා අන්නේ තේරුම් ගන්න අමාරු විනිවිද දැක ගන්න අමාරු හරහා බලන්න අමාරු කරුණ නමයක් අපිට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ නමයට කියනවා නව නානත්තා කියලා. විවිධාංගික කියන්නේ එහෙම නැත්නම් ඒකට කියනවා විචිත්‍රත්වය කියලා. එහෙම නැත්නම් විලාසිතා කියලා තියෙනවා. අන්නේ විලාසිතාවල අපි බැඳිලා තියෙන ගතිය මොන જાති කරොත් අරින්න බෑ. බල්ලගේ වලිගේ පුනපුරුකේ දාලා හත් දවසක් තිබ්බත් හත් අවුරුද්දක් තිබ්බත් අරින්න බෑ. අපි ළඟ එක එකනට ඒක විලාසිතා වගේක් තියෙනවා. ඒ විලාසිතා සම්පාදනය කරන්න හදන එකයි භාවනා කියන්නේ හරියටම හරස් වෙලා තියෙන දෙයක්. ඒ නිසා භාවනා කරනකොට විලාසිතත් එක්ක අමාරුයි. එතකොට අපි භාවනා හරියන්නේ නැත්තේ මොකද කියලා අහනකොට බලන්න ඕනේ Taman කොච්චරක් මේ විලාසිතා වලට පොහොර දානවද කොච්චරක් භාවනාවට පොහොර දානවද කියන එක කාටවත් කියලා හරියන්නේ නැහැ. ඇත්තටම නම් ලෝකේ අපිව නලවලා අපිව නාරසනුවක් දාගෙන අපි විලාසිතාවට ඇදගෙන යනවා. අපේ නෑයෝ යාළුවෝ අසුරු කරන ඔක්කොගෙම වැඩේ විලාසිතා තමයි. ඉතින් එහෙව් එකේ මේ භාවනාවට අනුග්‍රහයක් විදියට ඒ විලාසිතා වලින් පටන් ගත්ත කෙනා මේ විලාසිතා වෙනුවට අරණ්‍ය ප්‍රිය කරන ගතිය. මේ දවස් ටිකේ අපිට කොහොමදත් ඉන්න වෙනවනේ. අරණ්‍ය. ඔය විලාසිතා ප්‍රිය කරන අයට අරණ්‍ය ප්‍රිය නෑ. රමණීයානි අරඤ්‍යකානි නතේ කාම ගවේෂිතෝ. කාම ගවේෂීන් කැලියට බයයි. භාවනා කරනකොට වර්ධනයක් කැමති වෙච්ච එක නම් දැනගන්නවා. ඒ ඔපරේෂන් එකට ওই තියටර් එකට යන්න ඕන. එළියේ ඉඳලා ඔපරේෂන් එක කරන්න බෑ. කුස්සියක ඉඳලා කරන්නත් බෑ. ඔපරේෂන් එක කක්කුස්සියක ඉඳලා කරන්නත් බෑ. ඒකට තියටර් එකක් තියෙනවා. ඒ ඒ තියටර් එක ඔපරේෂන් වල හැටි හැටියට වෙනස්. ඒ නිසා භාවනාවට තියටර් තුනක් බුදුහාමුදුරු දීලා තිනවා. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. දැන් මේ අපි ඉන්න එකට කියන්නේ ශුන්‍යagaraය කියලා. ඇයි ශුන්‍යagaraය කියන්නේ මේක නානත්වේ නැති පිරිසක් මැදින් ඔක්කොම සුදු ඇඳලා ඉන්නේ. ඔක්කොම එක විදිහට බාපණයක් දාගෙන ඉන්නේ. ඔක්කොම එකපත් ඇලියපත් ගන්න. ඔක්කොම දෙන දෙනක පුදිය ගන්න. තියෙන දේ විඳිනවා. අපි gedare හිටියානම් අපි අඳින ඇඳුම් වල හැටි බලන්න. කන කෑම වල විවිධත්වය බලන්න. අපි පුදිය ගන්න ගියාම මොන මොන දේවල් හොයනවද කියලා බලන්න. මොන මොන දේවල් ඉල්ලනවද කියලා බලන්න. මෙහි ඉල්ලුවාට දෙන්නේ නැහැ නේ. දැන් රැයට කෑම ඊයරන් දෙන්නේ නැති මම හිතන්නේ. දුන්නද ඒ? අද දෙන්නේ නැහැ. පළවෙනි රිට්‍රීට් එකේ 18 දෙනෙක් ආර්යයට කරදර කරාලු ගිහිල්ලා රැයට කෑම දෙන්නේ නැහැ කියලා. මොකද අටසිල් නැතුව නිවන් යන්න බැරිද කියලා. පුළුවන් අප්පා එහෙම බෑ කියන්න බෑ. අපි කිව්වා අපි ඔක්කොම එකතු වෙලා අපි විනිශ්චය කරමු. මොකද්ද ගන්න ශික්ෂාපදය අපි අටසිල්. ආ අටසිල් නම් එච්චර තමයි. ඉතින් ඉන්නේ වගේ මේ විවිධ නානාත්තතා අපි කියන්නේ විලාසිතා. සෝබන කියන වචනේ තෝකට පාවිච්චි කරනවා. මේ එක එකන එක එකන තමන්ගේ රුචි අරුචි කන්ටිකට බැඳිලා තියෙන බැඳිල්ල අයින් කරන්න බැරි එකක් කියලා කියනවා. දුප්පටි විඥා ඒක දකින්න කැමතිත් නෑ. ඒක මගේ පෞද්ගලිකත්වය. ඒක පුද්ගලිකයි රහසිගතයි. කවුරුත් එන්න එපා මගේ රුචියසිකම් වලට අත තියන්න කියලා. ඉතින් අපි ඒක රැකගන්න එක පැත්තකින් නටනවා. අනිත් පැත්තේ සතිමත් වෙලා එන ඕනම දෙයක් දිහා ස්වභාවය වෙනසක් කරන්න නැතුව බලන්න යනවා. ඉතින් මේ දෙක ඔළුව ඇතුලේ කොහොම කෙරෙන්නේද? ඔළුව ක්‍රේල් වෙනවනේ. කොණ්ඩේ නෙමෙයි. ඔළුව ක්‍රේල් වෙනවා. එක පැත්තකින් නටනවා ලැබෙන දෙයට හැඩ ගැහෙන්න. අනිත් පැත්තෙන් පුද්ගලිකයි රහසිගතයි තමන්ගේ රුචිකත්වයට තමන්ගේ අවශ්‍යතාවයට නටනවා. ඉතින් මේ නිසා මේ දෙකේ තියෙන මේ පරස්පර ගතිය නිසා යෝගාවචරය සාමාන්‍ය පෘථජනයට වැඩිය දෙලොවක් අතර හිර වෙලා ඉන්න කෙනෙක්. ඒ ලෝකෙත් නැහැ මෙයාට මේ ලෝකෙත් නැහැ. අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. ඉතින් අනුකම්පා කරන්න එපා. ඒකයි අපේ දවල්ටයි උදේටයි කන්න දෙන්නේ. නැත්තම් පවුනේ. ගියොත් එහෙම නෑ නෑ තනි වේල කාලා හිටපල්ලා. එහෙම නැත්තම් දුතාංග රකපල්ල අමාරුයි. එතන ටිකක් පහසුකම් ටික දීලා බලනවා. මේ පහසුකම් ටික මේ පැකේජ් එකේ එන්නේ මේක මේ බුදුහාමුදුරු දීප එකක්. එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන නිවන ලැබීමට මේ පරිසරය සහ කැපකිරීම අවශ්‍යයි. මේ කැප කරන්නේ නානත්වයේ තමයි. ඒක කැප කළොත් නානත්වයේ කැප කරොත් කවදාකවත් යුද්ධ නැහැ. ඒක නිසා දලයි ළමතුමා කියලා තියෙනවා මේ භාවනා වර්ධු 8ේදී ළමයෙකුට කියලා දුන්නොත් ඊට පස්සේ යුද්ධයක් එන්න විදිහක් නැහැ. යුද්ධේ තියෙන්නේ නානත්වේ. මේක මගේ කියනවා මේක තොගේ කියනවා. ඉතින් ගහ ගන්නවා මරා ගන්නවා ලේ පිට කපනවා. ඒ තමයි මූල ධර්මවාදී කියන්නේ. උඹ අසවල් නිකායේ මම මේ නිකායේ උඹ ආගමේ මම මේ ආගමේ. ඉතින් මරා ගන්න. මේක ඉච්චරම ඇත්තම සත්‍යක් නෙවෙයි. නමුත් අපි මෙතන ඉන්න වැඩි හිටියෝ දන්නවා චෙකස්ලෝකියාව කියන රට ඉස්සර එක රටක්. පහුවෙන්ද උදේ එක එක මරාගත්ත දැන් චෙක් රාජ්‍ය වෙනයි ස්ලෝවකියා රාජ්‍ය වෙනයි. එක දවසේ උදේ වෙනකොට අල්ලපු ගෙදර මිනිස්සු මරාගෙන රාජ්‍ය දෙකට ගියා. කැනඩාවත් කුබෙක් ප්‍රාන්තය වෙනමම එළියට බහලා මේ වීදි බැස අපිට වෙනම රජයක් ඕනේ. අපේ රජයේ භාෂාව ප්‍රංශ වෙන්න ඕනේ. තන්ත්‍රේ පංශ වෙන්න ඕනේ කියලා. ඉතින් මුළු රට කඩලා යන්න හදාන්නේ. ඊටසේ ආයෙසරයක් ඔක්කොම ජනමතයක් විමසුවාට පස්සේ කිව්වා කඩලා යන්න නම් පුළුවන්. ඒකට එකට ඉන්න එකයි manussකම කියලා. මේකම නේරු කරා ඉන්දියාවේ. ඉන්දියාවේ තියෙන අපි වගේ 60 ගුණයක්. භාෂා 60 දෙසි ගණක් තියෙනවා. මේක වෙන් කරන්න වෙන් කරන්න හැම කෙනාම ඉල්ලනවා කුට්ටිය කඩා ගන්නවා කියලා අපි කියනවා. ඒක සඳහා තියෙන ඥාණය තමයි ෂට ඥාණය කියලා කියන්නේ. මේ ඔක්කොම එකට යමු අපි. මෞබිම වශයෙන්, මිනිස්සු වශයෙන් නානත්ත්‍ය ජීනි කරන කවදාකවත් බෑ. ඒක නිසා අද තියෙන මේ යුද්ධ ප්‍රශ්නේ. එහෙම නැත්නම් අද මේ දික්කසාද ප්‍රශ්නේ. අද තියෙන මේ ආතති ප්‍රශ්නේ දුප්පටි විඥා විනිවිද දකින්න අමාරුයි. හැබැයි බැරි නෑ. බුදු කෙනෙක් ඒ බීජ සිංහනාදේ නගන්නේ ඒක බැරි නෑ. ගාන්ධිතුමා කියපු දේ, නේරුතුමා කියපු දේ අන්න මේක පොදු වෙනම් බැරි වෙයි. මුළු සමාජයේටම ඒකත්වයට ඇවිල්ලා නානත්වය අයින් කරන්න අමාරු හැබැයි එක්කෙනෙක් වශයෙන් අදිෂ්ඨානය ගත්තොත් එයාට පුළුවන්. ඒ නිසා කියනවා මට සැකයි බුදුරජාණන්සේ කියපු දේ මුළු ජනමාධ්‍යයටම දෙන්න පුළුවන්ද කියලා. හැබැයි මට විශ්වාසයක් තියෙනවා කරපු මිනිහත් නම් හරියන්න ඉඩ තියෙනවා. පුද්ගලිකව. මම හිතාගත්තොත් මම යන්නේ නැහැ නානත්වයට, මම යන්නේ නැහැ සෝබණයට, මම යන්නේ නැහැ ওই විලාසිතා වලට. මම පුළුවන් තරම් සරල එහෙම නැත්නම් අර පිටිපස්සෙන් දායක ජීවිතයට යනවා කියලා කාටවත් වළක්වන්න බෑ. ඔය ධම්මනිසන්ති හාමුදුරුවෝ ඒ දවස්වල ඉඳලා කියනවා. ඒ කියන්නේ 67ට ඉස්සෙල්ලා ඇහුවට පස්සේ භික්ෂුන් වහන්සේ ළඟ තියෙන සිවුරු තුනයි කියලා මම බැලුවලු ඇඳුම් තුනකින් බේරෙන්න පුළුවන්ද කියලා. තනි සුදු ඇඳුම් තුනකින් බේරෙන්න කියලා. එතකොට අයියාගේ පුතා දුවන ඇවිල්ලා බාප්පා කියලා පැනපුවාම එකට මඩ ගොඩක් ගාගෙන ඇවිල්ලිවල මුළු ඇඳුමම සවුත් වෙලා ගියා. ඊට පස්සේ කොළු බාප්පා සුදු අඳින්නේ පුතේ මඩ තියෙනවා නම් අත ගන්න එන්න එපා. කිස් කරන්න එන්න එපා. හක් කරන්න එන්න එපා. සුදු අඳින්නේ කියලා. කරන්න පුළුවන්. ඒ නිසා දුප්පටි විඥා කිව්වට මේ මන් දෝත්සාහය කරවන්න ඕ උඹලට බෑ කියන්න නෙමෙයි. එහෙම නැති සාරිපුත්‍ර සාංශි කියන්නේ නෑනේ. සාරිපුත්‍ර සාංශි කියන්නේ මේක උත්ප්‍රේරණයක් දෙන්නනේ. මේ ලෝකේ කොච්චර නානත්වයට ගියාත් ඔබට ඕනේ නම් සම්මාදිට්ඨිය ඍජු කරගෙන චේතෝපල විමුක්තියට ප්‍රඥාපල විමුක්තියට යන කර්මා කරලා ඔය සෝබනේ ඔය කියන විලාසිතා ඔය කියන විවිධත්වය කවුරු මොනතරෙන් කරත් අපි ඔක්කොම බුදුහාමුදුරන්ගේ ගෝලයෝ. අපි බුද්ධ ශ්‍රාවකයෝ. අපි ශාක්‍ය සිංහ පුත්‍රයෝ, සාංක්‍ය දීතා. බුදුහාමුදුරෝ නෑ ඒ වගේ පංගුපේරු බෙදලා නිකාය කඩලා හදපු එකක් නෑ. අපිට පුළුවන් දර එක ඇලිය බත් ගන්න එක පැදුරි බුදියන්නේ අයියාමල්ලි වාගේ අයියාමල්ලි වාගේ ඉච්චරයි. මේහෙදි නම් කොරයි. গিදර ගිය ගමන් අර එක එක එක එකගේ අවශ්‍යතාවල් හොය හොයා පුදුමාකාර රණ්ඩුවක් නේ කරන්නේ. ඉතින් ගොඩක් බනින්න හොඳ නැහැ පටන් ගන්න ඉස්සෙල්ලා. ටිකක් බැනපුවම ඇති. හැබැයි දිගටම කියන්නේ නම් ඔච්චරම තමයි. දැන් මම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණා නවයකින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ නානාට භාවය අපිට පෙන්නනවා. එතකොට ලේසි අපිට ওই නවයෙන් එකක් හරි කඩන්න පුළුවන්. නවයේම එකතු වෙනපුවාම පොදිය තිබ්බාම කඩන්නම බෑ. ඒක නිකන් ඉලපති කූරුමිචිය වගේ. ඉලපත ගලවලා කූර කූර ගත්තොත් සමහර විටක අපිට අපේ චරිතයේ තියෙන දුර්ලතනකින් අපේ තියෙන විලාසිතාවට නැඹුරු වෙච්ච ගතිය අඩු කරගෙන මමත් මිනිස්සෙක් මමත් සතිය වඩනවා මමත් එක සතිය වඩන අනිත් අය කෙනෙක් එක මගේ කිසිම වෙනසක් නැහැ කියන තැනට අපි වැටුනොත් ඒකට තමයි rahat වෙනවා කියන්නේ. ඒකෙදි සඳහන් කරනවා ඒ කෙනා රහතුන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවටපත් වුණා. කැපිපෙන්නේ නැහැ අනන්‍යතාවයක් නැහැ අන්‍යතාවයකටපත් වෙනවා. මේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවටපත් වුණා. ඒක නිසා කියනවා මේ සාසනේ නිකන් ගණන් හදලා කියනවා ධර්මස්කන්ධ 84000ක් තිබ්බා වගේ මේ බුද්ධ ශාසනයේ 84000ක් විතර නිවන් දැකලා තියෙනවා කිය. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබුතා ජින. මේ ගංගා නංගගේ වැලි කැටවලට වැඩි නිවන් දැකපු ගාන. නමුත් කිසිම තැනක ත්‍රිපිටකය කියලා බලන්නේ එකම රහතන් වහන්සේ නමක්වත් මම රහත් උනා කියලා පාටියක් දාලා තියෙනවද කියලා? මේ අමාරු කෘත්‍ය සම්පාදනය කරලා එක රහතන් වහන්සේ නෝක්කක් පාටියක් දාලා දෙනවද කියලා. අනේ එන්න අපි පාටියක් දාම මම රහත්ුණයි කියලා. සෝවන් වෙච්ච කට්ටිය පාටි දානවා මේ දවස්වල නම් තියෙනවා එහෙම පිස්සුවක්. නමුත් පාටි දාන එක නෙවෙයි වෙන්නේ. අහිංසක වෙන එක වෙන්නේ. කිය අපිට මේ රහත් වෙන්න ඕන නැනේ බබෙක් හම්බුණත් පාටියක් දාන්න. කියලා ලොකු උනත් පාටියක් දාන්න. ඊට පස්සේ පළවෙනි මගුලටත් පාටි දාන. ගෙදර එන දවසට පාටි. හැමදම පාටි මොකද නානත්ත්ව භාවය, විලාසිතා, කතා දෙබ්බනකොට පාටි දානකොට ඇත්තටම පාටි දාන්න ඕනේ යමාරයයි යමයයි. අඩේ ඇඩේ හරි උන්දලයි ගොඩ එන්නේ නැහැ දැන් ඉතින් ඒක හරි කියලා උන් දන්නවා ෂුවර් එකට. අපි මාරය කරන දේ අපිම කරගන්නවා. කතා දෙකොත් බඳගෙන පාටිකුත් දානවා. ඉතින් මේ නානත්වය වෙනුවට මේ විඳ විඳ ගන්න බැරි මේ නානත්වය දකින්න පුළුවන් නම් hina කාලා ජීවත් වෙන්න පුළුවන් පාටි කන්න ඕනේ නැහැ. පාටි යන්න ඕනෙත් නැහැ. මේ මිනිසුන්ට ඕනේ නම් පාටියක් දාන්න ඕන තරම් කරුණු තියෙනවා. කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරේ ප්‍රීති සාගරේ කැසිනෝද හෝටෙල්ද චීන කෑමද වෙජිටේරියන්ද වීගන්ද ඕනි තරම් දේවල් තියෙනවනේ. අද මෙහෙ නොහිටියා නම් මොකද කරන්න කියලා නිකන් හිතන්න ගෙදර හිටියා නම් ඕක තමයි නානත්ත් සංඥාව තමයි තියෙන්නේ. ඉතින් ඒක පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන්ගේ දීර්ඝ ලස්සන පටිසම්පාදයක් මේක තුල තියෙන්නේ අපිට පුළුවන් මේ දවසින් දවස දවසින් දවස අපි හදාගන්න පදනමේ ටික ටික ටික ටික ඉදිරියට යන්න. ඒක නිසා සාරිපුත් සංසාරකන ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පසනානත්තම් කියලා. මේ ලෝකයේ තියෙන ධාතුන්ගේ නානත්වය නිසා එක එකනා මේ ලෝකේ ස්පර්ශ කරන හැටි විවිධයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ කහපාටක් දැක්කොත් ඔක්කොටම වෙන්නේ කහපාටට කියලානේ. ඒක සාමාන්‍ය භෞතික විද්‍යාව පිළිගත්ත න්‍යායක් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවායි කියලා. නමුත් කාසිවුරක් දකිනකොට අන්‍යාගමිකෙකුට හැඟීමයි බෞද්ධයෙකුට නැහැඟීමයි වෙනයිනේ. එකම පාට තමයි. කහ පාට කියලා කිව්වට එක එකනා දකින්න හැටි වෙනස්. කොළ පාට දකින්නොත් ශ්‍රී ලංකාකාරයට පේන හැටි, UNP කාරයට පේන හැටි දෙකක්. එකම පාට. අරුවට නැද්දකින් නොපතා. මේ පැත්තට කියනවා අපේ පාට කොළ අපි නෑ කලබල එන්න අපිත් එක්ක යන්න කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් මේ එකම පාට දැකපුවාම දෙන්නෙකුට එන උණ දෙක දිහා බලන්න. ධාතු නානත්වයේ තියෙනවා, වර්ණ නානත්වයක් තියෙනවා, චක්කු ඥානත්වයේ තියෙනවා, ආයතන නානත්වයක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, ඉතින් අපි සමස්ත අගයක් ගන්නවා භෞතික විද්‍යාව උගන්වනකොට මේක කහ මේක නිල් මේක කොළ කියලා. නමුත් මේ බලන බලන මනුස්සයා හදන පිස්සුවේ හැටිපත්තොත් ඒ මනුස්සයා ස්පර්ශ කරලා තියෙන එක එක විදියට. පෘතඥය හිතන්නේ නෑ මට පේන විදියටම තමයි අනිත් එක්කනට පේන්නේ. එහෙම පෙනියන්, එහෙම බලපං කියන එක තමයි මේ අපිට යාළුවෝ හදනවයි කියලා කියන්නේ මට පේන විදියට තමයි යඩත් පේන්නේ. එහෙමනම් අපි යාළුවෝ. මට පේන විදියට නෙවෙයි නේක හතුරා. මේ ධාතුන්ගේ නානත්වය සහ ඒ අනුව සිද්ධ වෙන ස්පර්ශනානත්වයේ අරගෙන බැලුවොත් අපි sannivedanaya කරන්න බෑ කවම කවදාකවත් අපේ අත්දැකීම. මොකෝ ලියන එකන ලිව්වට අහන එකනට වෙහෙන වැටෙන වෙන තාලයකට. ඩිකෝඩ් කරන්න නැතුව කිසිම මෙසේජ් එකක් ඇහැවතට යන්නේ නැහැ. මෙසේජ් එක ඩිකෝඩ් වෙලා ආයෙ රීකෝඩ් කරන්න ඕනේ. ඕක තමයි මොලේ සිද්ධ වෙන්නේ. අපි කොළ පාට දකිනකොට මේක නිල් නෙවෙයි රතු නෙවෙයි කියලා මොලේට යනකොට යන්නේ වර්ණේ නෙවෙයි යන්නේ. ඒකෙන් යන ඉලෙක්ට්‍රික් මැග්නටික් සිග්නල් එකක් මොලේට යනවා. මොලේට ගිහිල්ලා මොලේ එක තැනක පොඩි තට්ටුවක් දාලා කියනවා දැන් දැක්කේ කහ පාට. ඒක නිල් නෙවෙයි රතු නෙවෙයි කියන. නමුත් එතන කහ පාට නැහැ. එතන තියෙන්නේ මේ විද්‍යුත් චුම්බක තරංගයක් විතරයි නැත්නම් රසායනිකයක් විතරයි. නැත්නම් මොළයේ ඇතුළේ මේ ඔක්කොම තැම්පත් කරන්න බෑනේ. මොළය කියලා කියන්නේ ගෝ කැපැසිටි තියෙන hard disk එක. තොරතුරු ඇවිල්ලා ඉතාමත්ම අඩු කරනවා වෙනසක් කරන්න බැරි තරමට අඩු කළා ඩිකෝඩ් කරනවා. ඩිකෝඩ් කරලා කබඩා කරනවා. ඊට පස්සේ අනිත් දවසේ ඒක ලැබෙනකොට ආ එදා දැකපු එකමයි කියලා මේක රෙකෝඩ් වෙනවා. අන්නේ දේ මම කරන එකක්ද පිට කෙනෙක් කරන එකක්ද දෙගොල්ලම කරන එකක්ද දෙගොල්ලෙන්ගෙම නැතුව වෙන එකක්ද කියන ප්‍රශ්නේ බුදුන්සේ උත්තර දීලා නැහැ. මේ දකින දකින දේ පිළිබඳව මට ලැබිච්ච ස්පර්ශය අපි තැම්පත් කරනකොට ඒක පස්සට එන්නේ මේ කටයුත්ත කොහොමද වෙන්නේ කියලා. මේ පරිණාමය අවුරුදු කෝටි ගාණක් මොලේ දියුණු වෙච්ච එකක්. ඒ නිසා අපි දකිනකොට යම් සටහනක් දැකීමත් එක්කම ස්පර්ශය වෙනකොට ඒක සාමාන්‍යයෙන් අටුවාවේ සඳහන් කරලා තියෙන විදිහට නැත්නම් මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ ඇහැට රූපයක් වැටෙනකොට ඒක කනට සද්දෙත් එක්කත් ওই කතාවම තමයි නාසයේ දිවත් ගඳ කුද්ධිවට රසයි කයට පහසයි හිතට හිතවිලි. ඇයි මේ හුඟක් වෙලාට සරුවචනාංශය අර චක්කු තමයි ගන්නෙ මොකද ඒක හරි විචිත්‍ර නිසා ගොඩක්ම කෙලස් උපදවන නිසා. චක්කුංච පටිච්ච රූපේච uppajjayi චක්කු විඥාන. ඇහැට රූපයක් වැටුනහම හිත ඇහැට ගියොත් ඇහැට ගිය හිතට අපි කියන්නේ චක්කු විඥානය කියලා. කනට ගියොත් සෝත විඥානය. එකම තමයි. ඒ වෙලාවට කොයි එකටද යන්නේ කියලා කියන්න බෑ. චක්කු විඥාන තින්න සංගති පස්සෝ. ඇහැට රූපයක් වැටිලා විඥානය එතෙන් ගියාන ඊට පස්සේ අපි එතන ස්පර්ශයක් දැකීමක් කරනවා. නමුත් මේ සිද්ධ වෙන ස්පර්ශය පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඇයි විඥානයේ සද්දෙට ගියේ නැත්තේ ගඳට ගියේ නැත්තේ රසට ගියේ නැත්තේ පහසට ගියේ නැත්තේ ඇයි ඇහැට විතරක්ම ගියේ ඇයි රූපේ විතරක් බැලුවේ අනිත් ඔක්කොම තියෙනව නේද කොහොමද මේ විඥානයේ මේ අනිත් ඔක්කොම තියේදී චක්කු විඥානය බාටපත් උනේ කියන එකට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන අමා දිට්ඨි සූත්‍රයේ සඳහන් කර තියෙන ස්පර්ශය වෙන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා කියන තුනෙන් පෙරලා තමයි විඥානේ වැඩ කරන්නේ අපි ඒක අත ගන්න ඉස්සෙල්ලා අපි වේදනා වැඩ කරලා ඉවරයි අපේ චේතනා වැඩ කරලා ඉවරයි, අපේ සංඥා වැඩ කරලා ඉවරයි. ඒ නිසා බොහෝ කරුණු දුන්නාම අපේ හිත එකට යන්නේ මම හිතලද නැත්නම් ඒ වස්තුවේම මාව ඇදලා ගන්නව නැත්නම් ਸਰබලධාරි දිව්‍යන් වහන්සේ මාව යවනවද? එහෙම නැත්නම් මේ දෙගොල්ලම එකතු වෙලා කරන නැත්නම් දෙගොල්ලෙන් පිටද කියලා බැලුවොත් බුදුජානක උත්තර දෙන්නේ නැහැ. ඒ මොකද අපි ස්පර්ශ කරන්න ඉස්සෙල්ලම චේතනාව ගිහිල්ලා මනාපදී අල්ලලා ඉවරයි. වේදනාව ගිහිල්ලා විඳලත් ඉවරයි. සංඥා වේදනා සංඥා සංඥාවෙන් නම් කරලත් ඉවරයි. ඉතින් ඒක නිසා අපි බලන බලන වෙලාවේදී අහන අහන වෙලාවේදී ගන්ධ රස පස වෙන වෙලාවේදී අපිට හිතෙන්නේ අපිට රූපයක් දැක්කද රූපේ බැලුවද දැන් රූපේ විසීමාව ආකර්ෂණය කරාද නැත්නම් මම රූපේ තේරුවද කියලා බැලුවොත් ඒ ස්පර්ශය වෙන්නේ ඉස්සලා tire පිටිපස්සේ චේතනාමේ නාම ධර්ම තුනක් වැඩ කරලා තියෙනවා මේක අටුවාව බාරගන්නේ නැහැ අටුවාව බාරගන්නේ යනකොටම ස්පර්ශය සිද්ධ වෙනවා. ඒකෙන් පස්ස වේදනා සංඥා චේතන කියලා වේදනා සංඥා චේතන ස්පර්ශයට පසර දාලා තියෙනවා. ඒක ඥානන්දයන් කියන පස පසර දාලා තියෙනවා කියන. පස ඉස්සරහට දාන්න ඕන. අටුවාව කරලා තියෙන පස ඉස්සරහට දාලා තියෙනවා. සාරිපුත්‍ර සාංශ කියනවා පස පසර දාන්නේ කියලා. ඉතින් මේකම කතා කරුවොත් පැයකට වැඩිය විස්තර තියෙනවා. අපි යමක් දිහා බලනකොට යමකට අපේ හිත ඇදිලා ගියා නම් පාටකට හෝ හැඩයකට ඊ ගිහිල්ලා තියෙන්නේ මොකද්ද පටිච්ච සමුපාදයක් ඇති. අපි යන්න ඉස්සලාම ඒක ලුණු මිරිස් බලලා තියෙන. ඒක නිසා මේ චේතනා සංඥා වේදනා චෛතසික තුන වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා ඇහුවොත් අපි මේ ඇදගෙන යන්නේ අසවල් දෙය පෙන්වන්න අසවල් දෙය කරන්න කාමේ එකම න්‍යාය පත්‍රයයි තියෙන්නේ අපි ලව ජාතිය බෝ කරන එක විතරයි. අපිට අවශ්‍ය දෙයට අපි අරගෙන යන්නේ ඔබ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ බෝ කරන්න, බෝ කරපං. බුදුජානනාංශේ නැවැත්මට ඇවිල්ලා තියෙන්නේ. පැවැත්මට නෙවෙයි. ඒතර බුදුනාංශේ කියනවා මේක දැකපං. උඹේ ඔය ඇහැ උඹ අරගහන යන්නේ වැඩියෙන්ම කාමේ තියෙන තැනට. වැඩියෙන්ම තෘෂ්ණාව තියෙන තැනට. මිටි දෙනින් වතුර බහලා යනවා. ඒක දැක ගන්න පුළුවන් නම් ඒක අද දවසේට තර වැඩි. අද අපි වටන් ගත්ත දවසේ විතරනේ වැඩමුළු වල. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි සක්මන් කරනවා. සක්මන් කරනකොට ඇහැට නෙවෙයි හිත තියන්නේ. පයට. එහෙම නැත්නම් කියනවා කාය පස්සද්ධියට නැත්නම් කාය ප්‍රසාදයට කියලා. අපි කාය ප්‍රසාදයේ බල බල යන ඔන්න වම තිබ්බා, ඔන්න දකුණ තිබ්බා, ඔන්න වම තිබ්බා, ඔන්න දකුණ තිබ්බා කියලා කරගෙන කරගෙන යනකොට අකරතැබ්බයක් වශයෙන් අපිට රූප පේන්න පටන් ගන්නවානේ. කරන්න ඕන නම් වම දකුණේ අනේක තමයි. ඒක පාට රූපයකට හිත ගියා. එතකොට මේ රූපෙට හිත යන්න එකට මගේ මනාපයක් නැහැනේ. මම සිල් අරගෙන අට සිල් අරගෙන මේ සක්මන් කරන්නේ වමේ දකුණේ කකුල නඩත්තු කරන්නනේ සතිය. කොහොමද මේක මේ රූපයකට ගියේ. ඉතින් ඒත් එක්කම මේ දුප්පටි විඥාභාවයේ දන්නේ තිකෙනා රූපෙට ගියාට පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වුණාට පස්සේ කවදාකවත් සාරිපුත්‍ර සාංශ කියන දේ අහන්න වෙලාවක් නැහැ. අපිට ධර්මය තේරුම් ගන්න වෙලාවක් නැහැ. ඒක දැනගන්න ඕනේ කාය ප්‍රසාදේ තියන්න තිබුණ හිත දැන් මේ චක්කු ප්‍රසාදයට බැන්නේ කාගේ න්‍යාය පත්‍රයටද මට ඕනකමකට නෙවෙයි එහෙමනම් මට පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ පශ්චාත්තාප වෙලත් බෑ ධර්මයේ තේරුම් ගන්න ඒතකොට එයා දැනගන්න පුළුවන් වුණා නම් මම මේ කාය ප්‍රසාදේච විලා දැන් කාය විඥානේ වැඩ කරේ. දැන් මේ චක්කු ප්‍රසාදේ කියලා චක්කු විඥානය බාටපත් වෙලා තියෙන. ඒතකොට කොහෙන්ද මේ channel එක මාරුනේ කියලා? කාය ප්‍රසාදේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට ගියේ. දැන් ටෙලිවිෂන් එක channel එක මාරු කරන්න ජපන හදලා තියෙන ක්‍රමයක් හිතනකොට මාරු කරන්න පුළුවන්. මම නම් දැකලා නැහැ ඒක තාම. රිමෝට් කන්ට්‍රෝල් එකෙන් මාරු කරන එක නම් මම දැකලා තියෙනවා. channel මාරු කරන්න පුළුවන්. හැබැයි පණිවිඩයක් යන්න ඕනේ තියෙන්නේ. දැන් හදලා තියෙනවලු හිතනකොට හදන්න. මේ වගේ දැන් මම මේ කයේ වමේ දකුණේ සක්මනේ හිත තියාගෙන මෙච්චර givisගෙන වැඳගෙන යන මම කොහොමද ඒක කඩා බිඳගෙන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං කියන තැනට යන්නේ. මෙන්න මේ දේ දිහා බලනකොට ද්වේෂ කෙරුවොත් තරහ ගියොත් මේ ධර්මතාවය තේරුම් ගන්න බෑ. මේක හරි තේරුම් ගන්න අමාරු දෙයක් බව දැනගෙන මේක ගියා. දැන් තරහ නොවී ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමනම් අපිට පුළුවන් ආපහු කයට ගන්න හිත. තරහා වුණොත් මොකක්වත් කරන්න බෑ. ඊට පස්සේ හොයලා බැලුවොත් මේ පයේ වමේ දකුණ තිබුණ හිත ඇහැට පැන්නේ. ඒ වෙලාවේ සද්දක් තිබුණා. ඒ සද්ද වලට ගියේ නැත්තේ. ඒ වෙලාවේ වට පිටේ ගඳක් තිබුණා. ඇයි ගියේ නැත්තේ? දිවට රසයක් තිබුණා ඒත් තිබුණා. ඔක්කොම තියේදී කය ඇහැටම ගියේ. කල්ලතු වේදනා සංඥා චේතනා වැඩ කරලා තියෙනවා. එතකොට ඒක වැඩ කරන්නේ මගේ සුභසිද්ධියටද මගේ හිතසුව පිණිස මගේ අර්ථ කුසලයේ පිණිසද නෑ මගේ අර්ථ කුසලේ නෑ වම දකුණ බලන්න එපා මේ සක්මනේ නමුත් ඇදලා යනවා මෙන්න මේක දිහා ලක්ෂ වාරයක් බලන්න මම මේ බොහොම අහිංසකව හතයි හතයි කියන බබෙක් වගේ වමේ දකුණ හිත තියන්න හදනකොට මේ හිත ධාතුන අනත්වේ නිසා එක පාරට ඇහැට පනිනවා මේ පැන්න බවස් පිළි අරගෙන හිතමනාප කරනතෝ බලහන් හිටියොත් තේරෙයි ඕනම අරමුණක් දිගට බලබලා ඉනොට ඒක එපා වෙන අතර බාහිර එන ඕනම දෙයක් රසවත් වෙනවා. ඕනෙම අරමුණක් වම දකුණ වෙන්න ආනපාන වෙන්න මොකක් හරි එක දිගට බලාන ඉන්න ඉන්න ඉන්න එක නීරස වෙනවා. එපා වෙනවා. එතකොට එන ඕන දෙයක් රසවත් වෙනවා. විචිත්‍ර වෙනවා. සිද්ධි බහුල වෙනවා. එතකොට දන්නේම නැතුව හිත වැඩි රාගයේ තියෙන තැනට අදිනවා. මෙන්න මේ දේ මේ මගේ හිතේ තියෙන මේ මේ ගතිය ධර්මතාවයක්. අකුසලයක්වත් කවුරු කරපු හෝනියමක්වත් එහෙම නැත්නම් මම හිතලා කරපු දෙයක්වත් නෙවෙයි. ඒක ධර්මතාවයක් අන්නේ ධර්මතාවයේ දකින්න පුළුවන් නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වීමේ අර්ථය තියෙනවා. ඒ කිට්ටුවෙන් යන ගාතාවක් තියෙනවා ඔය සේලා භික්ෂුණයකට සේලා භික්ෂුණියට මාරය ඇවිල්ලා කතා කරලා තියෙනවා කේනිදම් පකතම් බීමන් කේනිදම් කවුද මේ බිම්බේ හැදුවේ කියලා. එතකොට සේලා භික්ෂුණිය කියන්නේ තාම ලස්සන තරුණ කාන්තාවක් පැවිදි වෙලා අරණ්‍ය ගතව ඉන්නවා. ඉතින් මාර්යාවිල්ල කියනවා බොයි ජීවිතේ ගත කරනට වැඩිය විනෝද වෙයන්කෝ සන්තෝෂ වෙයන්කෝ මොකද්ද ඔය කරන වැඩේ කියලා. ඒකල ඒකට පොළඹවා ගන්න මේ ලස්සන ස්ත්‍රියවගෙන් අහනවා කවුද මේ ලස්සන ප්‍රතිබිම්බේ මැව්වේ? මෙච්චර ලස්සන රූපේ කොහෙන්ද කියලා. ඒ කියන්නේ යා කියාවිනේ මම ගියා ලක්ස් ගෑවා මම මාරක කෙරුවා මේ ඔපරේෂන් එකක් කෙරුවා. ඒකෙන් පස්සේ තමයි මම තමයි මේ රූපේ හැදුවේ කියලා දැන් ඉන්න පරට්ටියෝ කියන්නේ එහෙමනේ. ලක්ෂ ගණන් වියදම් කරලා අර සබන් ගාපු නිසා තමයි මම ලස්සන වෙන්නේ. මම මේ කොමානිකා ගන්න නිසා. මම අර තේලා භික්ෂුණිය කියන්නේ නයිදන් අත්ත කතම් බිම නයිදන් පර කතම් අගම්. මේක මා විශ්ින් කරන ලද ප්‍රතිබිම්බිකුත් නෙවෙයි. මේක වෙන කෙනෙක් කරන ලද හූනියමකුත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඒ හේතු වෙනකොට උක වෙනවා. හරියට කියනවනම් සක්මන් කරනකොට හිත පිට යනවා. කවුරුත් කරපු හුණියමකුත් නෙවෙයි මම කරපු දෙයක්වත් නෙවෙයි. මෙන්න මේක දිහා බලලා මේක මෙහෙම ලියන්න බැරිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ලියන්නෙම නිකන් කන වැන්දුම් වෙලා වගේ මූණ අට කරගෙන එන ගාච්ඡ සෝම් පිටින කන තුන බලන්නකෝ ස්වාමීන් වහන්සේ පියවර හතර යනකොට හිත පිට යනවනේ නතර කළ දෙන්න බැරිද ඔන්න ප්‍රොජෙක්ට් එක හිත පිට යනවා තමයි ඒක ලිව්වහම මොකක්ද ඇති වැරද්ද ආයෙසරයක් හිත ගන්න ආයෙසරයක් යයි ලක්ෂ කෝටි වාරයක් යන්න හරි ඇයි යන්නේ මම කරපු දෙයක්ද පිට කෙනෙක් කරපු දෙයක්ද මේක ධර්මතාවයේද මේ විචිත්‍රත්වයට අපි කැමතිනේ අපි පොඩි දරුවන්ට සෙල්ලම්බට විවිධ දේවල් හදලා දෙනවානේ. විවිධ කැම જાති හදලා දෙනවානේ. ඉතින් අපිත් එහෙම හැදිච්ච දරුවෝනේ. අපි අම්මලා තාත්තලා අපි පුළුවන් තරම් විචිත්‍රත්වයට යොමු කරලා තියෙනවා. ආදරයක් නැතිකමට නෙමෙයි තක తీරුකමට. දැන් ඉන්න දෙමාපියොත් එච්චරයි. එකම දෙමාපියෙකුටවත් දරුවෝ වදන්න දැනගත්තට හදන්න දන්නේ දන්නේ ඔය සරුවදිර ගියාට පස්සේ ස්වාමි තමයි කිව්වේ ඔය දරුවා හදන්න වදන්න කිසිම දැනුමක් ඕනේ නැහැ. හැබැයි හදනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක දන්නේ බුදුහාමුදුර විතරයි. ඒක නිසා මගේ හිතත් මේ හදන රූපෙට පයින් ගතිය, සද්දෙට පයින් ගතිය මගේම දරුවෙක් කියලා හිතන්නකො. ඇත්තටම මගේ ඕනකම නෙවෙයි වෙලා තියෙන්නේ. මේක ඊටාම දකින්න අමාරු දුප්පටි විජ්ජ කාරණාවක්. මේක සඳහා කරන්න තියෙන නැවත නැවත හිත පිට පළච්චාවයි. යන යන වෙලාවේ බලනවා ආපහු ගෙනල් තියෙනවා ආපහු යනවා ආපහු ගෙනත් තියෙනවා. ආපහු යනවා යනකොට ඇයි මේ পায়ට අකමැති? ඇයි මේ රූපෙට කැමැති? හේතුවක් තියෙනවා. එකම දේ බලබලා ඉනකොට ඒකේ පාවෙන අතර පිටින් එන කොයි එකත් ආස වෙනවා. මේක මේ manussකමක් නෙමෙයි මගේ දුර්ලකමක්වත් භාවනා කරපු නිසාක්වත් තියා නෙවෙයි. භාවනා කරපු නිසා තමයි දන්නේ. ඉතින් මේ දැනීම හුනියමක්ද? මේ දැනීම ප්‍රශ්නයක්ද? නෑ උත්තරයක්. පරියන්ක ඉන්නකොටත් එහෙමයි. එකම අරමුණේ දිගට යනට අද දෙන්නේ ලියන්න උත්සාහ කළා තිබුණා. අරමුණ සියුම් වේගන යනට නිදිමත එනවා. අරමුණ සියුම් වේගන යනට සද්ද ඇහෙන්න පටන් ගන්නවා. අරමුණ සියුම් වේගන යනට වේදනාව එන්න පටන් මේ හිතවිලි. එතකොට යාට තේරුම් ගන්න පුළුවන් වුණොත් අරමුණ සියුම් වෙනකොට අරමුණ එපා වීමක් වෙනවා මෙතන. අන්න ඒක දැක්කනම් ඒ එපා වීම එන හිතට අහලෙන් යන මොන දේ හරි අල්ලනවා. මේක දැක්කම මේ බුදුන් දැකපු ධර්මතාවයක් මේ අපි දකින්නේ. සාරිපුත්‍ර සාංශය දැකපු ධර්මතාවයක් මේ දකින්නේ. අස්පනා පිට මම දකින්නේ අරමුණකට හිත තියා ගැනීමේ භාවනාවක් කරපු නිසායි පිට යෑමක් කියන එකක් තියෙනවා. අරමුණක් නැති වෙනකොට පිට යෑමක් කියලා එකක් නැහැ. gedara ඉඳදී හිත පිට යන ප්‍රශ්නයක් නැහැ. නන්නත්තර හිතනේ තියෙන්නේ. භාවනා කරන්න ගියාට පස්සේ කියනවා ඔබ මෙතන හිටපන් මං ගිවිස ගන්න මොකේද? ඇවිදිනකොට වම දකුණ හිටපන්. ඉඳගෙන ඉන්නකොට ආශස් ප්‍රසආචාරි පිම්බීම හැකිලිම හරි ඉන්න බව හිටපන්. ඉන්න ඔගේ තියාගෙන ඉන්නකොට ඒක සාර්ථක වෙනවා කියනකොටම ආනාපාන එක දිගට යනකොටම ඒක පිළිඳ නුරුස්නා ගතියක් යනවා. ඒක නීරස වෙනවා කියලා ඒකට කියන්නේ. ඒක ඒකාකාරී වෙනවා කියලා ඒකට කියන්නේ. ඒක ඉපා වෙනවයි කියලා හිතෙන්නේ. ඉතින් දන්නේම නැතුව ඊගාවට එන එකට හිත පිටපයි. ඉතින් මේ විවාහය කියන එක නැත්තම් ওই දකින් දකින් ගෑනිත් එක්ක ඉන්නක තියෙන රිලවුන් ගෙහෙම තියෙන්නේ. විවාහයක් නැහැ. ඒක ගෑණියක්වත් එපා වෙන හැම ගෑණිම හොඳයි එතකොට. බැඳපු දවසේ මොකද වෙන්නේ? අනේ එදායින් පස්සේ ඒ හොල්මන නැතුව ඕන ගෑණියක් හොඳයි. මුද්‍රජන්නාන්සේ නිසා හරි කැමති විවාහ වෙනවට. බැඳගත්ත බෙරේම ගහපන්. අනේ ටික වෙලාවක් යනකොට මේ තෙල් ගහලා ඉසපීලා කොණ්ඩ වැදපු මං මෙන්න බුලේ මේ මිනිහට මං එපාලු දැන් කියලා මොකද්දෝ වෙනවා. ඌගේ රහසක් තියනවාද බැඳපු කට්ටිය. හොඳටම දන්නවනේ මම බැඳලා නැතුව මේ කියන්නේ. මෙච්චරම තමයි අරමුණේ තියෙන්නේ මොකකට හරි හිත බඳින්න බැඳපු එකේ ටික වේලාවක් යනකොට ඒ දේ පාවීම කියන එක ලෝක ස්වභාවය ඒක තියෙනවා රාග විරාග මනේජම සෝකන් ධමම සංගතම අපටිකූලං මේ රාගය දනවන අරමුණකට හිත ටිකටම තියාහිටිපෙ එතන විරාගය පහළ වෙනවා අරමුණ මාරු කෙරුවොත් නැවත නැවත රාගය එනවා මෙන්න මේ අරමුණ මාරු කරන තමයි පෘථග්ජන භාවය කියන්නේ ඒක තමයි විලාසිතා කියන්නේ ඒක තමයි කම්පැනි කාරෝ කැමති ඒක තමයි දේශපාලනඥයෝ අපිව මාළු බාන්න වගේ බාන්න හදාන්නේ. බුදු දහමසේ කියනවා කමන්නේ මොකක් කරේ මොක කැමති එකක් කරගෙන ඒක ඒකම ඇසුරු කරන්න. කොයි දේ ඇසුරු කරත් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකතේම සුදු වෙලා කියන මේ කුකුල් කර්මලේ උනත් දිගට බලනකොට සුදු පාට වෙනවා. මේක දන්නේ නැති කෙනෙක් මේ සබාවේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න. එක්කෙනෙක්වත් නැහැ. මේක තමයි අරමුණක් ඇසුරු කරනකොටත් වෙන්නේ. ඒ නිසා අරමුණ නැති වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඇති වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඕනෙම අරමුණක් කාලානුරූපව බලා ඉන්නකොට ඒක එන්නේ එන්නේ නීරස වීමක්, ඒකාකාරී වීමක්, පහළු ගතියක්, තනි ගතියක්, නිදිමත එන ගතියක් එනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ නිදිමතකම තියෙද්දිම, එපාකම තියෙද්දිම හිත යන්න දෙන්නේ නැතුව රූපෙට අරමුණේම තියන්න අපි කියන තපස කියලා එකට. අපි කියන එකට මහානකම කියලා. Brahmacharya කියලා. කළ හැකි. ඒක කළ හැකි. ඒක දී යටින් ගෙන්දර ගෙනියන්න වගේ වැඩක්. ඒක කඹේ ඇවිදින්න වගේ වැඩක්. ඔය මොන දේෙන් ඇවිල්ලා එහෙම මෙන් බාධා කරන්න ගියත් ලදලද අවස්ථාවේ Tamange මූල කර්මස්ථානට යනවනම් ධාතුනානත්වේ නිසා උපදින ස්පර්ශනානත්වේ අපිට යම් ප්‍රමාණයකට පාන්නේ නතු කරන්න පුළුවන්. හැබැයි පිට කෙනෙකුට කවදාවත් මං වෙනුවෙන් කරන්න බෑ. මේකේ සංකීර්ණතාවය බලන්න මට ඕනේ නම් බණ අහලා සිල් අරගෙන ධර්ම සාකච්ඡා කරලා සමත විපස්සනා කරපු දවසේ හිතා ගන්න පුළුවන් භාවනා කියන්නේ මොකද්ද? ඒක අරමුණක් කරන නිමිත්තක් කරන එහිම හිත යොදවලා බැලීම. එතකොට හිත කැලෙන් එළියට ගත්ත කුළුමී හරකෙක් වගේ පනින්නමයි හදා. කැලේ ඉන්න කුළුමී හරක කැලේදී කුළු ගති නැහැ. ගමට ගත්ත ගමන් විනාසයි. කැලයෙන් ගෙනා ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න. කුළු ගවයෙකු ලෙසට වෙසට දැන් හිතගෙන යන්න. හැකි වේද කෙරුම් කවි කරමට පවසන්න. ඒ වාගේ තමයි හිත ඒ බව දැනගන්න කියලා අවුරුදු 14ක ආහඳුරු කෙනෙක් රිට්‍රීට් එක වෙන දවසේ කවියක් කිව්වා. කුයි එකාගෙත් හිත නන්නත්තර වෙනකොට හරිම කීකරු ගතියක් පේන. කැලේ ඉන්න මීහරකවා වගේ. එළියට ඇරෙන එක අරමුණක බඳින්න බලන්න. කුළු වෙන හැටි. කොයි කෙනාටත් එකයි මේක. ඉතින් මේ දකින්න දුෂ්කරයි කියලා කියන මේ කාරණාව දුෂ්කරකාවේ තියෙන එක දකින්න ඕන නැතිකම නිසා. මං හිතන්නේ මන්න හරීම කියන දේ කරන හිතක් මට තියෙන්නේ මගේ හිතේ එහෙම නැහැ කියලා. කොයි කෙනාගෙත් හිත උතන තියෙන්නේ. ධාතු නානත්වේ නිසා ස්පර්ශ නානත්වයක් ඇති වෙනවා. ඒකට හේතුව ඕනම දෙයක් දිහා එක ඉරියව්වේ ඉඳලා බලන්න. එකම කෑම දිගට කාලා බලන්න. එකම වාහනේ පාවිච්චි කරලා බලන්න. එකම මනුස්සෙක් ඇසුරු කරලා බලන්න. කිසිම දෙයක් නැහැ ඇසුරු කරන්න කරන්න දිදුලන දෙයක්. එක දේලු තියෙන ਸਰුවචන්නාංශේ විතරලු. දකින්න දකින්න දකින්න දකින්න ආසහිතෙනවා. අනික් සීලුම දේවල් බලන ඉන්නකොට ඉන්නකොට එපා වෙන ගතිය තමයි තියෙන්නේ. ඒක බුදුජානහන්සේ තාක්ෂණයට පාවිච්චි කරනවා. එකක් කරන බලන්න හිටපන්. ධාතු නානත්වයට යන්න දෙන්න එපා. එක ධාතුවක් ගනි. අන්න ඒක දිහා බලනින්න. ඒක පැය දෙකක් පැය දෙකක් කියන්නේ විනාඩි 15 වෙනකොට මේක සත්‍යයක් නෙයි. එක ඉරියව්ව විනාඩි 15ක් ඉන්න බෑ. එක එක අරමුණක විනාඩි 15ක් ඉන්න බෑ. ඉන්නකොට වෙන්න ඕන වෙලා. මේක ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න බැරි කමන තියෙන අපි ඒ තරම් මාන්නක්කාරයි. අපි ඒ තරම් අවිද්‍යාවක ඉන්නේ. අපි ඒ තරම්ම තෘෂ්ණයි ඔව්ව ඕනේ නෑ. එනේන අරමුණේ රස බල බලා ඇවිදින තියෙන ආසාව. ඉතින් බුදුඥානමේ පරිශීණය කරලා පෙන්නනවා මම උඹට පොරොන්දුවක් වෙන්නම්. වැඩි වෙලා යන්නේ වැඩිමොත් අවුරුදු 7යි. නැත්තම් උදේ කියලා දුන්නත් හැන්දෑව කරන්න පුළුවන්. පුළුවන් නම් එක ඉරියව්වක්. පුළුවන් නම් ඒක ආරමුණක්. ඒ පහසු එකක් ගන්න. يعني එහිම හිත තියන්න. හිත තියෙනකොට මේ අනින්ගේ ඔක්කොම නිකන් මාරාවේශ වෙලා එනවා වගේ නානාරුදු වේසමව මගවුරුන හැටි බලන්න. ඒ මොකද හේතුව? අර අරමුණේ රුචිකත්වය අඩු වෙලා. අරමුණේ විවිධත්වය අඩු වෙලා. විලාසිතා ගතිය නැති වෙලා. නැති වෙන්න නැති වෙන්න වටේ තියෙනවා සුනාමි එන්න වගේ එන්නේ. මේක ලස්සන රචනයක් කරලා ලිව්වොත් ලෝකේ තියෙන හොඳම රචනය බවට පත් වෙනවා. මොකද කාටවත් කියාගන්න බැරි දෙයක් මේ කියන්නේ. නිසා 13 අනත්තත් මගේ දෝෂයක් නෙවෙයි. ස්පර්ශන අනත්තත් මගේ දෝෂයක් නෙවෙයි. අභාවිත මනස නිසා මම මේ අතෙන් අතට පැන පැන හිටියා. වැස්ස වෙලාවට අතෙන් අතට වයින්කොල්ල තෙමිල නැහිනවයි කියලා තියෙනවා. එක තැනකට වෙලා හිටපන්. එක දෙයක් කරපන්. මේකට තපස කියලා කියනවා. මේකට ඒකෝදි භාවය කියලා කියනවා. ඉතින් නිසා අපි ගිවිස ගන්නවා. පුළු පුළුවන් වෙලාවක one thing at a time and that done well. එකයි එක වතාවට ඒක හොඳට කරන. එකකට හිත දාලා බලන්න. එතකොට පේනවා මේ ශිෂ්ටාචාරයට විරුද්ධව යෑමක් වෙනවා එතකොට. මේ ශිෂ්ටාචාරය අපි নানা පැති වල ගෙනියනවා. මේ වැද්දෙකුට කැලේ ඉන්න කෙනෙකුට උන්ට අදිෂ්ඨාන ගන්න පුළුවන් හොඳයි. මම බලනවා. එකම දෙයක් බලනවා නැත්නම් එකම සද්දයක් අහනවා, එක ගඳක් බලනවා, රසක් බලනවා, පහසක් බලනවා, ඉන්න ඉරියව්ව බලනවා, එක තැනකම ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට ඒක නීරස වෙන හැටි. ඒක රාගේ විරාගයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් කොච්චර ඉක්මනට මේක වෙනවද කියලා බලන්න අවුරුදු 7ක් යන්නේ නැහැ ඇත්තටම. මේක ලෑස්තිලා යන්න ඕන. ලෑස්තිලා යන්න නම් මේක දුප්පටි විජ්ජ බව දැනගන්න ඕනේ. මේක විනිවිදින්න බැරි දෙයක්. මොකද අපේ හිත චපලව ඊගාට රසවද්දේට ඇදලා යනවා. ඒක මේ මගේම නාපයක්වත් නයිදන් අත්ත කතම් බිම්බක් මම කරන ලද දෙයක්වත් නයිදන් පරකටන් අගහන් කවුරුත් කරපු හෝනියමක්වත් නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං ඔබේ චේතනා සංඥා චේත වේදනා තුන රුචි දෙයට ඇදලා දාන. අපි පොඩි උන්ට ඉඳුල් කට ගන්නකොට අර පොඩි උන් මනාව දේවල් වටේට තියලා පොඩි එකා මැදින් තියන්නේ. දැන් නම් මම දන්නේ ඔය කරනවාද කියලා. කිරුවට පස්සේ පොඩි එකා ඒකට ඇදලා යන්නේ අම්මා කිව්වටවත් තාත්තා කිව්වටවත් නෙවෙයි තොගයක් දුන්නාට පස්සේ ඒක මුඛයට ඇදලා යනවා. ඉතින් පාට පෙට්ටියක් එම ඇල්ලුවොත් අම්මා කියනවා මේක චිත්‍රකාරියෙක් වෙයි. චිත්‍රකාරියෙක් වෙයි කියලා. කැමරට ගියොත් එම කැම දාස කෙනෙක් වෙයි කියලා. කාපට් පෙට්ටිය ඇල්ලුවොත් එහෙම ගණන්කාරයෙක් වෙයි කියලා. ඒකේ වෙලාවට විතරයි. හිතේ තරම චපලයි. නමුත් ඔක්කොම දීලා බලන්න මේ හිතේ තියෙන කඩප්පුලිකම. ඔක්කොම දීලා බලන්න එක සැරේ එකයි ගන්න පුළුවන්. අපේ ලොකු සාන්ති ඉන්නකොට කියනවා දොඩම් ගොඩක් තිබුණාට බදාගත්තට එකක්වත් ගන්න බෑ. එකක් අදින් එතකොට ඒක අහුවෙනවා. දොඩම් ගොඩ බදාගත්තට එකක්වත් අහුවෙන්නේ නෑ. පෘථජ්ජනය කියලා කියන්නේ මේ දොඩම් ගොඩක් බදා ගන්න ගිය වචනයක් නෑ ඒකට කියන්නේ. පෙරේත જાතියක්. එකක්වත් පාවිච්චි කරන්න වෙලාවක් නැහැ. ඊට වැඩිය හොඳයි ඉදිකටක් ගන්න හොඳේ ඉදි කරන ඇතෙක් වගේ හරියට මෙහිත යොදලා එකක් ගන්න. පිටුරු කොටක තියෙන ඉදිකටක් ගන්න හොඳේ ඉදි කරන ඇතෙක් ඥානන්ද සාන්ති උපමාවට පෙන්නනවා. ඇහැට හැපෙන්නේ නැහැ නේ යාතාට. ඌ හිමීට අත දාලා ඒක විතරක් ගන්න හැටි. ඒකට පිටුරු කොට උට ප්‍රශ්නයක් නැහැ. අපිට දැන් අද ලෝකේ කරලා තියෙන සුපර් මාකට් එකේ බලන සබන් જાති විතරක් කොච්චර තියෙනවද කියලා. කොයි එකද ගන්න? ගෑණිට එකක් ඕනේ, මිනිහට එකක් ඕනේ, දරුවට එකක් ඕනේ. ඒ සබන් බෑ. බ්‍රෑන්ඩ් නේම් එක තමයි වැඩි. කවුද මේ? කවුද සැනසෙන්නේ? අර ජාත්‍යන්තර කම්පැනියක් ඇවිල්ලා කියනවා මෙන්න බඩු. අම්මයි දුවයි එක වගේ ඉන්න නම් ඔන්න ගන්න රෙක්සෝන. තරුණකම තරුණ සම. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. අම්මයි දුවයි දෙනවා වගේ ඉන්න කට්ටිය ඉන්නවා අපි ළඟට එන්න. ඇත්තටම ඉන්නේ අම්මලා දුවලා නෙමෙයි. කොහෙන් කොහෙන් ඉන්න පරට්ටියෝ දෙන්නෙත් දාලා ෆොටෝ එක ගන්නවා. උන් උන්ට නෑදෑකමකුත් නෑ. හැබැයි අම්මා වගේම දුවගේ තරුණ සම. ගන්න රෙක්සෝන. රෙක්සෝන කම්පැනි කට්ටිය ඉන්නවා. ඇත්තට තරහ වේමයිත් එක මට අනේ එහෙම තරහක් නැහැ. මොකද මම ජීවිතේට මම දවසකට සබන් කෑල්ලක් කවදාකවත් අල්ලන්නේ නැහැ. ඕනේ නැහැ. ඉතින් මේ වගේ අපි මේ එක එක දේවල් වලට යොමු කරන්නේ ඕගොල්ලෝ හිතනද මේ ඕගොල්ලෝ ගැන පුදුමාකාර ආසාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් කට්ටිය හොයන එක නෑ. මේ නානත් සංඥා නානත් කාය. මේ නානත් සංඥා නානත් කාය පෙන්වන්නේ මිනිස්සයන්ගේ පෙන්වන දෙයියන්ගේ පෙන්වන විනිපාතික සමහරෙකුට තියනවලු. බ්‍රහ්මෙන් දෙක නෑ. තිරිසනුන්ගෙත් නෑ. ඌේ රැළේ යනකොට අහුවෙච්ච දෙයක් කරනවා කෑවත් බිවත් රැළ ගියා නම් ඌ ගියා. ආයේ බලබලා ඉන්නේ අපි තමයි මානවයිති වාසිකම් කියලා එතන සෝබන හදාගෙන අපි කියන මේ විලාසිත හදාගෙන අපේ දරුවන්ට කැමැති කැමැති දේ දෙන්න දෙමව්පියෝන්නේ ඒ විදින වදයක්. ඒ දරුවා ගන්නෙ මොකද්ද? ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන එක. ඉතින් පර්ත් වලින් එකෙනෙක් කිව්වලු අනේ පුතේ ඔය ඔය භාණ්ඩේ හොයන්න බෑ. ඔයාට මේ පොඩ්ඩක් යනකොට තාත්තගේ ටෙලිෆෝන් කරන් ගිහුවා මෙන්න භාණ්ඩේ තියෙන මේ මේ මෙච්චර සල්ලි ගන්න ගන්න කියවන්න. පොඩි එකා දන්නවා අහවල් බඩුව අහවල් තැන තියෙන්නේ කියලා. ඒ මොකද ඇඩ්වර්ටයිස්මන්ට් ළඟදීම ගිය බාන්න. ඒකේ මොනවද වෙන කෘත්‍යය? මොකද්ද ඒක වෙනවට මොනක්වත් වැඩක් නැහැ. ඉතින් දෙමාපියන්ට මොනම තාලකින්වත් අර දරුවට හේතු ගන්නන්න බෑ. මේ ප්‍රයෝජනේ සලකලා බඩුවක් ගනිමු. අද කාලේ මේකක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. ඒ හේතුව දෙමාපියෝ වැරදි. දෙමාපියෝ වැරදි. ওই දරුවන්ට නානාත්ත්ව භාවයේ විවිධ විලාසිතා පෙන්වන්න ගිහිල්ලා දෙමාපියෝ වරද්දලා තියෙනවා. ඒකට හේතුව මොකද? මේ දෙමාපියන්ගේ දෙමාපියොත් වැරදි. නොමගෑවලා තියෙන මට ඊයේද කොහොද ඊමේල් එකක් වෙලා තිබුණා. මේ දරුවෙකුට දෙමාපියෝ කරන අපරාධ නිසා කාටුන් චිත්‍රයක් ඇඳලා ඒ දරුවා මේ අධ්‍යාපනයේදී මෙට්ටයි වෙන හැටි. ඌලිය ලෙවල තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක දකින්නට මට කඳුළු හැලුණා දැන් අපි දෙමාපියෝ වුණාට පස්සේ අපිත් දරුවන්ට මේකමනේ කරන්න කියලා. මං කිව්වා නෑ අපිටත් දෙමාපියෝ ওই ටිකම තමයි කරලා තිබෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ දැන් භාවනා කරපුවම කාරින්න පුළුවන්. අපිට දෙමාපියෝ හැම වැරදි පාර ගෙනිච්චට අපිට දැන් වෙනසක් ඇති කරන්න පුළුවන්. මේක අමාරුයි. අමාරු වුණාට දැනගෙන පුළුවන් නම් භාවනා කරනකොට නැත්නම් සතිය පිටනකොට එක ඉරියව්වක ඉන්න බලන්න. එකම අරමුණක ඉන්න පුළුවන් උත්සාහයක් ගන්න. බලන්න ඒකල බැරි වෙන හැටි. දුර්ලභමකට ගන්න එපා. වැරද්දකට ගන්න එපා. පාපයකට ගන්න එපා. අකුසලයකට ගන්න එපා. මේක හෙලි කිරීම කුසලයක්. ඒකට හේතුව මොකද්ද? ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පස්ස නානත්තම් එකම මේසේ කණ්ඩ දුන්නට එක එකන එක ගැන කරන විවේචන හරි වෙනස්. ස්පර්ශය ලබන හැටි වෙනස්. එකම චිත්‍රපටිය බල්ල හැම කෙනා විවේචනය කරන විවේචනය කරන කෙනෙක් කරන වෙනස්. මොකද එයා ලබන පසුබිමේ හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා විවේචනය හරහා දැනගන්න පුළුවන් මගේ හිත කල්ැතුව මේවා සකස් වෙලා තියෙන්නේ. ඒ සකස් වෙලා තියෙන්නේ නිවනට නෙවෙයි කාමයට. ඒකේ සංකේතය තමයි විලාසිතා, සෝබනේ. ඒ නිසා අපි සෝබන නැතුව බෑ. අඩුකරනද අඩු කරනකොට අපි මේ පැවිද්ද, භ්‍රමචර්ය, අරණ්‍ය වාසය, ගහක් යට ඉන්න එක ශූන්‍යාකාර කියන මේ සරල කාරණා වලට එන්නේ. නිසා සතුටු වෙන්න අපිට දවස් 10ක් අඩු ගානේ මේ පරිශ්‍රිතික කරන්න පුළුවන්. කරන ගමන් බලන්න ඒකට සතුටු වෙනවා නම් අරණ්‍ය වාසයට සතුටු වෙනවා නම් භාවනා ඒකාන්තෙම සාර්ථකයි. මේක මල හොන්තු මල කරදරය කරකයි මේකයි කියනවනම් උඩත් කටු බිමත් කටු තමයි. ඒ නිසා සීල දිනාටම මේ බණත් සතුට පිණිස හේතු වේවා ආරණ්‍ය වාසය සතුට පිණිස හේතු වේවා ගහක් කුණ වාසය කිරීම සතුට පිණිස හේතු වේවා ශූන්‍යාකාර වාසය සතුට පිණිස හේතු වේවා හේතු වෙලා අර පංචානුග්‍රහිතෙන් තමන් කරගෙන යන වැඩේ ධම්මා දිට්ඨිය ඍජු කර ගැනීමට සතුටින් මුණ දෙන්න ලැබේවා ඒ සඳහා ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ පළවෙනි ධර්ම දේශනාව නිමාව සටහන් කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා